අයං ဒ ුතියානුපස්සනාති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ ධර්මදේශනා මාලාවේ මාතෘකා වශයෙන් මේ ද්වේතානුපස්සනා සූත්‍රය ඉදිරිපත් කරගත්තා ඒක කවුරුත් වගේ දැන් දන්න කාරණාවක් ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේ සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ උගන්වීමේ දේශනාවේ පණිවිඩයේ සුවිශේෂී අවස්ථාවක් ගෙන හැර දක්වනවා මේ ලෝකේ ධර්මතා දෙබිඩි බවත් ද්වේතාවයකට ලක් වෙලා තියෙන බවත් ඉතින් කෙනෙක් ඒ තමන්ගේ විමුක්තිය සොයා ගැනීමේදී ඇති හැටි දැක ගැනීමේදී මේ ධර්මතාවල තියෙන මේ දෙපැත්තම දැක ගැනීම සඳහා ඒ නැවත නැවත බැලීම අනුපස්සනා කිරීම අවශ්‍ය බවත් තමයි මේ සූත්‍රයෙන් අපට පෙන්වලා දෙන්න හදාන්නේ. ඉතින් ඒ අදහස ඉදිරිපත් කරලා ඒ අදහස පෙන්නලා මතු කරගන්න ඉස්මතු කරගන්න පුළුවන් අවස්ථා රාශියක් මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ බුදුජානසෙන් නිදර්ශන වශයෙන් ගෙන හර දක්වනවා. ඉතින් අපි මේ අපේ දේශනාවලිය ඉදිරියට විකාශය වෙද්දී දවසින් දවසට අපි එක එක ඉදිරිපත් කරගන්න වගේ රටාවක් තමයි පේන්න තියෙන්නේ. අපි ඉස්ලාම දවසේ මේ ද්වේතාවේ දැකීම සඳහා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන දෙක එක පැත්තක තියෙන බවත්, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන දෙක අනිත් පැත්තේ තියෙන බවත් මේ දෙක එකිනෙකා වශයෙන් වෙන් වෙන් වශයෙන් නැවත නැවත දැකීමෙන් තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය හිවි වෙන්නේ කියලා ඉතින් අපිට දල වශයෙන් තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා මන භාවනා කරන කෙනෙකුට ඒ බන භාවනාව ආරම්භයේ සිටම්ම Nirodhe වැටේනවා. නිවන වැටේනවා. නිදහස වැටේනවා. ඒකේ මේ ඉන්නත් නිදහස සොයාගෙන යන මාර්ගයක ඉතින් ඒක දන්නේ නැතුව දිගටෝම දුක්ඛ සත්‍ය සහ දුකෙහි සමුදය නැත්නම් හට ගැනීම පමණක් හොයන පැත්තට ගියොත් ඉතින් කියන්න තියෙන්නේ ඒක නා අත්කිලමතාන යෝගයට වැටෙන බවයි. ඒ දර්ශනීය අත්කිලමතාන යෝගයට වැටෙන බවයි. Tamange හිතට කාට දුක් දෙන වැඩපිළිවෙලක තියෙන බවයි. ඒ මොකද ඒ කෙනාට ලහ ගහනකොටම පටන් ගන්නකොටම මේ දුක කියන්නේම හට ගන්නා සුළු ඇත්තාවෙන් මෙන්ම පහව යන සුළු ස්වභාවය ඇත්තක්. ඒ නිසා දුකක පෙළෙන සුළු ගතිය වගේම නිවනත් එතනම තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ බව නොදැක නොදැන නිවන ලැබෙන්නේ ලබනාත්මය එහෙම නැත්නම් නිවන ලැබෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයය දැන් තියෙන්නේ අපිට ඒකේ දුක අඳුර ගන්න පැත්ත විතරක් කියලා මේ දෙක වෙන් කරන්න ගිය ගමන් ශාසනය මැරෙනවා මේ ශාසනය ජීවත් වෙන දෙක එකට තියෙන තාක්කල් විතරයි. ඉතින් උඟ දෙනෙක් ඒ 50ක් විතර මේ අත්කිලමතානියෝග ඉස්සර කරගෙන ශාසනය මරාගෙන තමනුත් මෙරීගෙන භාවනා කරනවා. නමුත් කවදාකවත් කෙලවරක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්ත බොහොම ලේසියෙන් කියනවා මේ ආත්මේ කරන්න තියෙන කටයුතු කරලා ලබන ආත්මෙදී වගේ ප්‍රතිඵල ලබා ගන්නයි IT බුද්ධ ශාසනය ප්‍රතිඵල ලබා ගන්න කියලා අකාරුණාවන්ත විදියට ශාසනයේ මරා දාන්න හදනවා. නමුත් බුදුජානක සඳහන් කරන්නේ මරන්න අමාරුයි. මේ දුකත් එක්කම තමයි නිවන තියෙන්නේ. ඒ නිසා ඒකට ඇස් අරගෙන යන් කියනවා. ඉතින් ඒක එක නිදර්ශනයක්. ඒ වාගේම අපි ඊයේ ඇති කරගත්ත ඊයේ ගතගත් වෙලාවේ හැටියට යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං තං අබ්බං උපදීපච්චය මේ දුක ඇති වෙලා තියෙන්නේ අපි හිතන නැත්නම් සැප ඇති වෙලා තියෙන අපි හිතන මේ බාහිර වස්තු ලාභ සත්කාර සම්මාන සිලෝකවල නෙවෙයි ඒ පිළිබඳව අපි දක්වන මතිමතාන්තරවල ඒ පිළිබඳව අපි දක්වන අගයන් ආඩම්බරයන් වලයි ඒ දක්වන අපි ඒව කෙරෙහි අපි ඒව සම්බන්ධ කරගෙන අපි පවා ගන්න මවා ගන්න හතර මේ හීන ලෝකෙයි මේ දුක තියෙන්නේ ඒක නිසා බාහිර වස්තු නැතුව පුළුවන් කියන එක නෙවෙයි මේකේ අදහස් කරන්නේ භාවිත වස්තු කොච්චර ලැබුණත් නොලැබුණත් දුක අවබෝධ කිරීමට ඒකෙන් බොඩි ඒකෙන් මහා ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ උපදීන් පිළිබඳව අවබෝධ වෙනවා නම් ඒ උපදීන් ප්‍රහාණය කිරීම පිළිබඳව නැත්නම් මේ තම තමන්ගේ සංකල්පනා මතිමතාන්තර පණිදී ප්‍රාර්ථනා අදිෂ්ඨාන මේ හැම එකකම තණ්හාවේ ලේස තියෙනවා. ආශාවේ ලේසයන් තියෙනවා. උපාදානවල ලේසයන් තියෙනවා. ඒක නිසා ප්‍රාර්ථනාවකින්මයි දුක ලැබෙන්නේ. පැහැදිලිවම ඊළඟන කන්නේ. ඒ නිසා යම් කෙනෙක් යමක් පතනවා නම් ඒ කෙනා පතන්නේ ඒකාන්තෙම දුකක්. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ප්‍රාර්ථනා, පණිදි, අදිෂ්ඨාන එහෙම නැත්නම් උපාදාන නැතිව පැමිණෙන දෙකට බාර ගන්න පැමිණෙන දෙයට ඉදිරිපත් වෙන්න එතකොට යාගේ ඒ උපදීන් වල අශේෂ විරාගයක් සිද්ධ වෙනවා ඒක මෙලෝ වශයෙන් මා දකින්න පුළුවන් ඒක මේ වෙනකොටත් අනන්තවත් අත්දකලා තියෙනවා භාවනා යෝගාවචරයෝ නමුත් භාවනා යෝගාවචරෝ එවැනි ප්‍රාර්ථනා වලින් තොර චිත්තක්ෂණයක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළත් උපදයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ප්‍රාර්ථනාවන්ගෙන් තොර චිත්තක්ෂණයක් ඉබේ ලැබෙනකන් ලක්ෂ කෝටි වාරයක් ඒක අනුපස්සනා කරන්න ඕනේ. ඒක සඳහා කළ යුතු කාරණා කෙරුවට මදි. ඒ ප්‍රාර්ථනාවකින් ලැබෙන්නේත් නැහැ. අන්න ඒ වගේ ප්‍රාර්ථනාවකින් නොලැබෙන ස්වභාවයත් ආ වූ මේ ප්‍රණීනගෙන් තොර චිත්තක්ෂණය උදේට කනවා දවල්ට කනවා වාගේ මට්ටමට එනකන් ප්‍රාර්ථනාකින් තොරව තමන්ගේ හිතට එනකන් භාවනා කරන්නේ නැත්නම් නිවන පිළිබඳ ප්‍රාර්ථනාවමත් ගමනට බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා එවැනි ප්‍රාර්ථනාවන් සහිතව මේ ගමනේ යන්න තමයි පටන් ගන්නකොට හිට වෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමන්ට තමන්ගේ ප්‍රාර්ථනාවල අඩුවීමක් ප්‍රණිදීන්ගේ අඩුවීමක් උපාදානවල අඩුවීමක්, චේතනාවන්ගේ අඩුවීමක්, සංස්කාරයන්ගේ අඩුවීමක් තමන්ගේ හිතේ පේනවනම් ඒකට තමයි කියන්නේ අසහනේ අඩුවීම කියලා. ඒකට තමයි කියන්නේ ආතතිය අඩුවීමක් කියලා. ඒකට තමයි කියන්නේ දැවිලි තැවිලි වල අඩුවීමක් කියලා. නිසා කෙනෙකුට සිද්ධ වෙනවා තමන්ගේ වර්තමාන මොහොත මොනම චේතනාවකින් හෝ මොනම ප්‍රාර්ථනාවකින් හෝ මොනම අදිස්ථානකින් හෝ මට අවසර දෙනවා නම් වචනේ පාවිච්චි කරන්න කෙලෙසිලයි කියලා. Tamange hita adhisthana prarthana pranithiingen කෙලෙසිලා තියෙන හැම වෙලාවකම අතතිගතයි. හැම වෙලාවකම අසහනගතයි. හැම වෙලාවක දැවිලි තැවිලිතරින් යුක්තයි. ඉතින් මේක කියවෙනකොට ටික හිතට අමාරුයි. නමුත් ඉතින් අර බුදුහාමතුරු අපිට කලින් පහළ වෙච්ච නිසා උන්වහන්සේගේ දේශනාවල් මේ අත්ෝ ප්‍රසිද්ධියේ පිළිගන්න නිසා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා යටි ලියා ගන්න. සබ්බේ සංඛාරා අනිච්චා සංඛාර කියලා කියන ප්‍රාර්ථනාවලට ප්‍රනිදි වලට ඒ සියලුම සංස්කාරය දුක පිණිස පිහිටනවා. ඉතින් ඒක නිසා මේ සියලු දුක් හටගන්නේ මෙන්න මේ පණිදි ප්‍රාර්ථනා අදිෂ්ඨාන අබිනිවේද ඒ ලෝකේ උපදී උපාදාන අදිඨානා බිනිවේසානෝසයා තේ පජහන්තෝ න උපාදීයන්තෝ අයං උච්චතානන්ද පහාන සංඥා සබ්බලෝකයේ අනවිරත සංඥා පහාන සංඥා වශයෙන් ਸਰවත්‍ංශෙ පිළලා තියෙනවා. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට ඊයේ ගත්ත මාතෘකාට සම්බන්ධ කරගෙන අපි ඒකාන්තයෙන්ම හයියෙන් දෙයක් අල්ලා ගන්නවා අනිකුත් සියලු ප්‍රති ප්‍රාර්ථනා දුරුවන් කිරීම. අයියෙන් අල්ලා ගන්න දෙයට කායනුපස්සනාව කියලා කියනවා. ඒකට කාය පිළිබඳව කොයි එවන ලකුණ ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි ආශ්වාස ප්‍රශ්වාසය හරි වම දකුණ කියලා සක්මන හරි එහෙම නැත්නම් එදින්දා ජීවිතේ කරන එක එක ඉරියව් හරි මොන හරි දෙයක් අපි හයියෙන් අල්ලගන්නේ අනිකුත් සියලුම ප්‍රණිති ප්‍රාර්ථනා ඒකට වාංගු කරලා දරුවන් කරන්නයි. එතකොට අපි අරමුණට හිත පිහිටියා කියනකොට බාහිර ලෝකයේ අනිකුත් වස්තු සම්බන්ධව ආශාවල් සම්බන්ධව ප්‍රති ප්‍රාර්ථනා දුරවම් වුණා කියලා ලොකු සතුටක් ගන්න පුළුවන්. ආනපානට නිකන් වුණ දැම්මත් මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට නිකන් වුණ දැම්මත් ශක්මණේ පාය පොළවේ තියෙනකොට පාය පොළවේ තියනවා කියන දැනුමට හිතම වුණ දුන්නත් ඒකෙන් පැහැදිලිවම යෝගාවචරයට සාක්ෂියක් ලැබෙනවා. බාහිර ගෙවල් දොරවල් පිළිබඳ රත්තරම් මිනිමුතු කෙනෙක් පිළිබඳව අරකා බාන පිළිබඳව ඒ වෙලාවේ හිත ප්‍රාර්ථනා ප්‍රණිතුලින් තොරයි. ඒ නිසා ඒ වම් පය පොළවේ තැබීමෙන් අපිට ලැබෙන ලොකු ලාභයක් නැති වුණාට අර බාහිර ලෝකයේ ගන්දේවල් වල ප්‍රශ්න, හරකා බාහනේ ප්‍රශ්න, රත්තරන් මිනිමෙනි පිළිබඳ ප්‍රශ්න මේ මතින් දුරවන් කරන්න පුළුවන්. ඒකෙන් මම ප්‍රණීතීන් උපදීන් ටිකක් ඇති කර ගන්නවා මේ পায় තැබීම සම්බන්ධව. නමුත් විශාල ප්‍රදේශයක් ප්‍රහාණය කරනවා කියලා ඒ අරමුණ තබා ගැනීමෙන් අරමුණ පිළිබඳව උපදී ඉතුරු වෙනවා ප්‍රාර්ථනා ඉතුරු වෙනවා අදිෂ්ඨාන ඉතුරු වෙනම සියල්ල ප්‍රහාණය වෙනවා. ඉතින් ඒ වගේ ඉදිරියෙන් තියාගත් ආනාපානය අපි හිතමු භාවනා කරලා කරලා කරලා සම්පූර්ණයෙන්ම නොදැනෙන මට්ටමට ගත්තයි කියලා ඒකට ආනාපාන සම්බන්ධ ප්‍රණතියක් නැත්තම් ඉන්න යෝගාවචරය එනවා සියලු ප්‍රණතියකින් තුරන් වෙච්ච අවස්ථාවකට ඊවැනි වෙලාවක ඒක මට මේ ජීවිතේම කළ හැක්කක් මේ මනුස්ස ලෝකෙදිම කළ හැක්කක් ਸਰවචනාංශගේ ප්‍රතිපදාවෙන්ම කළ හැක්කක් ක්‍රමයෙන් මම අත්දැක්කා කියලා ඒ බව දන්නේ නැත්තම් මේ ආනාපාන සතිය ගෙවන් කිරීමෙන් උනේ ආනාපාන සතිය ගැනීම ලෝකයේ තියෙන ප්‍රණතියින් අයින් කරගත්තා. ඊට පස්සේ ආනාපානෙත් ගිවන් කෙරුවට පස්සේ කිසිම ප්‍රණදීන තැනකට දන්නා මට්ටමේ නැත්නම්කටපත් වුණා කියලා ඒකට පිළිච්ච ගතියක්, ඒකට සතුටු ගතියක්, ඒකේ විවේක වෙන ගතියක් එන්නේ නැත්නම් ඉතින් ඒ කියන්නේ ඒ උපදීන් පිළිබඳව ප්‍රණීතීන් පිළිබඳව එහෙම නැත්නම් උපාදාන පිළිබඳව ඒ යෝගාවචරය ප්‍රායෝගිකව සාපේක්ෂව අත්දැකීමකින් තොරව කන්නං වාලේ කකා යන ගමනක් වගේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ උපාදා උපදීන් පිළිබඳව ප්‍රශ්න ගත්තත් ඊට පස්සේ අද ඉදිරිපත් කරනවා සරුවච්චන් වහන්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බන්තං සබ්බං අවිජ්ජා පච්චය. සියලුම දුක් ඇති වෙලා තියෙන අවිද්‍යාව කියලා. ඉතින් මේ අවිද්‍යාව පිළිබඳව අද අපි සාකච්ඡා කරලා බලුවත් මේ එකක්වත් චතුරාර්ය සත්‍යවත් මේ උපදීනවත් මේ අවිද්‍යාවත් අපිට අත්දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක සරුවච්චන් වහන්සේගේ සර්වඥතාඥාණයෙන් අත්දැකකට අපිට සිද්ධ වෙන්නේ ඒක මූල ධර්ම කාරණා වශයෙන් තේරුම් අරගෙන ඒකේ තියෙන මේ දෙපාර්ශවයෙන් අපි එක පැත්තකට ආශා කරනවා එක පැත්තකට වෛර කරනවා වගේ තියෙන මේ දෙබ්බිටි ආකල්පය දුරුවන් කරගන්නයි මේක උදව් අවිද්‍යාව තමයි පටිච්චසමුප්පාදේ පටන් ගන්න කාරණා. නමුත් මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන අවිද්‍යාවටත් යටින් වගේ තමයි මේ ආසව කියන එක. එහෙම නැත්නම් මෙතන තියලා තියෙන උපදීන් කියන ඒවා tire තවත් පිටිපස්සේ තියෙන. ඊටත් පිටිපස්සෙන් තමයි චතුරාර්ය සත්‍යය තියෙන්නේ. නිසා භාවනා කරන කෙනාගේ භාවනා ලෝකේට මේව බොහොම දුරස්ත දේවල්. නමුත් යෝගාවචරයා මේව පිළිබඳව දැනගෙන තියෙනවා නම් භාවනාව ඉදිරියට යනවා පස්සට යනවා එනතම් භාවනාවට අප්‍රත්‍යත් ධෛර්ය යොදනවා වගේ දේවල් වලදී යෝගාවචරයට වැඩි විශ්වසනීයත්වයක් ඒක අදිමොක්ඛය කියලා කියන්නේ තමන් කරන දේ පිළිබඳව සැකහැර දැනගන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් ඉදිරියට ගියත් සැක කරනවා පස්සට ගියත් සැක කරනවා. සමතේද කරන්න කියලා සැක කරනවා විපස්සනා කරන්නද කියලා සැක කරනවා. මං ඉස්සරහට දයන්නේ පස්සට යන්නේ කියලා සැක කරනවා. ඒ නිසා යෝගාවචරයට මඩේ හිටෝපු ඉන්නක් වගේ විශාල වෙහෙසක් දරතයක් ඇති වෙනවා. මෙවුවා පිළිබඳව දැනුම නැති නිසා. එකෙන් කියන්නේ මේ දැනුම නැතුව භාවනා කරන්න එපාය. නැත්නම් භාවනා කරන හැම කෙනෙකුට මේ දැනුම ඕනයි කියන එක නෙවෙයි කියන්නේ. තමන් යන පාරේ මැප් එක අරගෙන යනවනම් ඒකේ නාට ගමනේදී වර්ධින තැන් පිළිබඳව දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් ਸਰවචන්සේ පහළ වෙච්ච කාලේ විතරනේ මේ සිටියම තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් වෙලා ගන්නවා. ඒක පිළිබඳව පුළුවන් තරම් අපේ ශක්ති මට්ටමේ අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය භාවනාවේදී කොතනදීද සම්බන්ධ වෙන්නේ කියලා භාවනා ජීවිත සම්බන්ධ කරන්න හරි අමාරුයි. ඒ නිසායි මම කිව්වේ අපි ඒක මුළු විශාල චිත්‍රය වෙනුවට ඒකේ පුංචි අංශුවක් අරගෙන ජීවිතයක් අරගෙන කතා කරනවට වැඩිය ජීවිතයට සම්බන්ධ වෙන හුස්ම ටික අරගෙන පොඩ්ඩක් කතා කරලා බලමු කියලා. ඒ වගේම මේ උපදීන් ගත්තහමත් ਸਰවචනanse පෙනේ විශාල චිත්‍රය දකින්න අපිට ඥානය ඇත්තෙත් නැහැ ඒක අත්‍යවශ්‍යත් නැහැ අපේ වැඩේට. නමුත් ඒකේ යම් යම් ලේස යම් යම් මාත්‍ර ලේස මාත්‍ර අපට භාවනා කරනකොට දැනගන්න පුළුවන්. Tamange inde inde inde inde inde ප්‍රාර්ථනා ප්‍රනිදි චේතනා ප්‍රකල්පනා අඩු වේගන යන තැනකට යනවනම් ඒ වගේ තැනදී සැක කරන්න එපා. ඒ වගේ තැනකට මත්තුණා අතරමං වුණා කලකොල වුණා වගේ තත්ත්ව ඇති කරන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. මොකද මේක බුදුහාමුදුරු කියලා දීලා තියෙන එකක්. ඒ වාගේම තමයි මේ අවිද්‍යාව ප්‍රශ්නයන්. ඉතින් අපි අද ඒ දවස් දෙකේ කරපු දේශනාවල කාරණා හිතේ තියාගෙන මේ අවිද්‍යාව කියන කාරණාව ගත්තොත් අපි දන්නවා පටිච්චසමුපාදේ පටන් ගන්න අවිද්‍යාවෙන් අවිද්‍යාව තියෙන තාක්කල් තමයි සංස්කාර ඇති සංස්කාර කියලා කියන්නේ චේතනා. නැත්නම් කර්ම. චේතනා බිකවේ කම්මං වදාමි කියලා තිනවා. අபிසංකාර, අபிචේතනා, අபிසංචේතනා කියනවා සමාන වචනනේ සරුවචන්සි පාවිච්චි කරලා තියෙනවා. නිසා සංස්කාර කිව්වත්, කර්ම කිව්වත්, චේතනා කිව්වත් එකයි. ඒ නිසා යම් හිතක අවිද්‍යාව තියෙනවා කියලා දැනගන්න කාරණාව ඒකට කියන්නේ පච්චුපට්ඨානයි කියලා පසුකාලින ආචාර්යවරු එක එක චෛසිකෝට ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා ක්‍රමයක් හඳුල්ලා දෙනවා. පච්චපට්ඨානය කියලා කියන්නේ දැම්මයි ළඟ අධිපීතියව තියෙනවා කියලා දැනගන්න පුළුවන් කාරණාව තමයි ප්‍රාර්ථනාවක් තියෙනවා. අදිෂ්ඨානයක් තියෙනවා. ප්‍රණිදියක් තියෙනවා. චේතනාවක් තියෙනවා. ප්‍රකල්පනාවක් තියෙනවා. ඒ තියෙන හැම වෙලාවකම අසහනී තියෙනවා. ඒ තියෙන හැම වෙලාවකම ආතතිය තියෙනවා. දෙවිලි දෙවිලි තියෙනවා. කුඩා වශයෙන් හෝ ලොකු වශයෙන්. ඒ නිසා අවිද්‍යාවගේ දුරුවන් වීම අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ තියෙන චේතනාවෙන් දෙන පුංචි දේවල්. ඒව නැත්තම් එන්නේ එන්නේ චේතනා විරහිත චිත්තක්ෂණ අතනින් මෙතනින් දැක ගන්න පුළුවන්. ඒවා පේන්නේ හිස්තැන් වශයෙන්. ඒවා පේන්නේ අතර අතර මධ්‍යස්ථාන වශයෙන්. එහෙම නැත්තම් නිින්ද ගියා වශයෙන් සිහි නැති වුණා වශයෙන් අතරමැද අහුවෙනවා චිත්තක්ෂණ වගේ මොන වර්ණ ගැනීමක්වත් නැහැ කිසිම චේතනාවක් නැහැ කිසිම ප්‍රාර්ථනාවක් ප්‍රණිතියක් නැහැ අන්න ඒ වෙලාවල් වල අපි බය වෙනවා කලබල වෙනවා මේ මොකද උනේ මේ වෙලාවට භාවනාව සිද්ධ වුණාද මේක සතිය ගිලියයිමත්ද සමාධිය ගිලියයිමත්ද ප්‍රඥාව ගිලියයිමත්ද වීර්යය ගිලියයිමත්ද ශ්‍රද්ධාවේ කිලී යෑමද කියලා අපි හරියට ප්‍රශ්න කරනවා. නමුත් මේ භාවනා ප්‍රතිඵල නිසා අදිෂ්ඨානයන්ගෙන්තොර ප්‍රණිදීන්ගෙන්තොර ප්‍රාර්ථනාවන්ගෙන්තොර චිත්තක්ෂණය. ඉතින් අපි මුළු සංසාරෙම දැකලා තියෙන ප්‍රාර්ථනා සහිත චිත්තක්ෂණ විතරයි. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාවන්ගෙන් ප්‍රණිදීන්ගෙන් නැති චිත්තක්ෂණයක් ආපු ගමන් චිත්තක්ෂණයක් විතර ගණන් ගන්නවත් අපි ලෑස්ති නැහැ. ඒ නිසා මේ තාම ආයාසෙන් උපේන මේ දේට වසුරු හෙලනවා. ඉතින් මේක කොච්චර භාවනා කරත් මේක Taman දැනගෙන මේ මෙතෙක්කල් එවැනි චිත්තක්ෂණ වලට අරියාදුවට කටයුතු කරාට මේ ඉස්සරහටවත් අඩු ගන්න එහෙම චිත්තක්ෂණ එනකොට ඊට උහුරු කරගන්නකම් ඒකට යමුණට මුණ දාලා තියාගන්නකම් ඒකත් එක්ක වශී වෙනකම් ඒක වශී කරගන්නකම් මේ අවිද්‍යාවකින්මයි මේ ලෝකේ දුක පහළ වෙන්නේ. අවිද්‍යාව දුරු වෙච්ච වෙලාවේ ආය දුකක් නැහැ. ඒ නිසා මේ දුක නැති චිත්තක්ෂණයක් එනකොට ඒකට අරියාදු වෙන්න කරන්න එපා. අතුරුකම් කරන්න එපා. පුරුද්දට කෙරුණාට තරහ වෙන්නත් එපා. ඒක තමයි පුරුදු කියන්නේ. ඒක තමයි ඇබ්බැහි කියන්නේ. ඒක තමයි පෞරුෂත්ව ලක්ෂණ කියන්නේ. ඒවා තමයි මේ රුචි අරුචිකම් කියන්නේ. දැන් අපි ලෑස්ති වෙනවා නම් මේ බණ ඇහුවට පස්සේ එවැනි චිත්තක්ෂණ ආපු වෙලාවක ඒකත් එන්නේ නැත්තේ හේතුඵලයක් නිසා. ඒකත් එන්නේ නැත්තේ බුදුහාමරංගේ ප්‍රතිවදාව නිසා. ඒක එන්නේ නැත්තේ කෙලෙස් අඩු නිසා. ඒ නිසා මම පොඩ්ඩක් ඒකට එකපාරටම ප්‍රතික්‍රියා කරලා අරියාදු කරන්නේ නැතුව වෛර කරන්නේ නැතුව එන්න අරින්ඩයි අපි ධර්ම දේශනා මාර්ගයෙන් එවුවා මූල ධර්ම වශයෙන් ගියාට නැත්තම් දාර්ශනික කරුණු වලින් ගියාට හිතට වද්දාගත්තොත් ඉදාට තමයි භාවනා ප්‍රතිඵල අපිට බුද්ධි විඳ ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒවට එළඹ වාසය කරන්න පුළුවන්. නැත්තම් ඒවට සමාදම් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කොච්චර උපයවුවත් ඒ උපේලා අහම්බිනේ ප්‍රතිඵලේ නන්නාඳුරන නිසා ඒක වැරද්දක් කියලා හිතලා විසිකෝ. විසිකල හොඳ ප්‍රාර්ථනාවල් ඇති හිතවිලි හොඳ අදිෂ්ඨාන සහිත හිතවිලි ලොකු පික්කම් කියලා බදා ගන්න. ඉන්දීක සංසාරයක් ලැබෙනවා. ඒ නිසා මේ අවිජ්ජා පත්‍ය සංඛාරා එනිසා සංස්කාරයක් ඇති වෙන්න හිතේ අත්‍යන්තයෙන්ම තිබේ තුලගන් තමයි අවිද්‍යාව. යමක් ප්‍රාර්ථනා කරන්න අනිවාර්යයෙන්ම අවිද්‍යාව දෙනවා. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන දෙයක් නෑ වර්තමාන මොහොත පිරීලා තියෙන්නේ. ඒ පිරිච්ච බව නොදැනීම නිසා තමයි මීට වඩා හොඳ චිත්තක්ෂණයක් ඉල්ලන්නේ. මීට වඩා හොඳ තැනක් ඉල්ලන්නේ. මීට වඩා හොඳ වෙලාවක් ඉල්ලන්නේ. මීට වඩා හොඳ කෙනෙක් ඉල්ලන්නේ. මීට වඩා හොඳ දෙයක් ඉල්ලන්නේ මේ වර්තමාන මොහොතේ නේ. ඒ පිරිච්ච බව දන්නේ. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් එහෙම හිත හැම වෙලාවෙම වඩා හොඳ දෙයක් විශේෂම ආමිෂයක් ප්‍රාර්ථනා කරගෙන මේ වර්තමාන මොහොතේ තියෙන මේ පිරිච්ච ගතිය නාස්ති කරගන්න. මේක අහගෙන ඉන්නකොට හරි ආසයි. අහගෙන ඉන්නකොට හිතන අම්මෝ මේක නයිට් හරි ලේසි කියලා. නමුත් ඔය හිතන තරම් ලේසි නෑ. මොකද අපි අත්දකපු නැති ශේෂ්ත්‍රයකට මේ යන්න හදාන. ඒක නිසා එතෙන් භාවනාවේ යනකොට අඩු ගාණයකට ලෑස්ති වෙලා ගියොත් අන්න අපිට පුළුවන් වෙයි භාවනා ප්‍රතිඵල සාධනය කරන්න, සාක්ෂාත් කරන්න එළඹ වාසය කරන්න සමාදම් වෙන්න ආනේ ඒ සඳහායි මේ බණ සඳහන් කරන්නේ. ඒක නිසා මේ අවිද්‍යාව කියන සංස්කාරයන්ට මුල් වෙන අවිද්‍යාව සංස්කාර වලට අවිද්‍යාව නැතුවම බෑ. හිතක අවිද්‍යාව තියෙන බාට ලකුණ තමයි සංස්කාර තියෙන එක සකස් කිරීම ප්‍රාර්ථනා ප්‍රණිති තියෙන එක. ඒ නිසා අපි නිතරම ඒක පිළිබඳ අපේක්ෂාවෙන් හිටියොත් එහෙම නැති චිත්තක්ෂණ අනන්තවත් හිතේ තියෙන බව තේරෙයි. නමුත් අපිට අහු වෙන්නේ නැහැ. අපිට ගෝචර වෙන්නේ නැහැ. මොකද ඒවට අපි තියෙන ද්වේෂ සහගත නොදන්නාකම නිසා තියෙන බයක්. දන්නේ නැති ශේෂ්ඨයකට ගියාට පස්සේ ඇති වෙන චකිතය, කෝල ගති, කෝඩු ගති වගේ. ඒකල බයක් තියෙනවා. නමුත් මේ බය යෝගාවචරයා දැනගෙන ගිහිල්ලා බය ඇරලා කෝල වෙන්නේ නැතුව, කෝඩු වෙන්නේ නැතුව ඒක ඒකට තන දීලා අවස්ථා දීලා ගත්තොත් කොච්චරම දුර්ලභ දියකුත් නෙවෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අවිද්‍යාව සහ විද්‍යාව අතර තියෙන මේ සම්බන්ධතාවය ඉතාමත්ම සමීපස්ත එකක් බව තේරුම් ගන්න. අපිට පේන දැන් අවිද්‍යාවයි විද්‍යාවයි කියන එක සම්පූර්ණ අන්ත දෙකක් වගේ පේන. නම් ਸਰවචනාසික ඉගැන්වීම හැටියට අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව. වෙන විදියකට කියනවනම් අපේ හිතේ ප්‍රාර්ථනාවක් ප්‍රණිතියක් අදිෂ්ඨානයක් ප්‍රකල්පනාවක් තියෙන හැම වෙලාවෙම මා ළඟ තියෙන මෙන්න මේ අසවල් ප්‍රාර්ථනාවයි අසවල් ප්‍රණිතියයි අසවල් අදිෂ්ඨානයයි අසවල් ප්‍රකල්පනාවයි කියලා දන්නවනම් ඒක අවිද්‍යාව පිළිබඳ දැනීම. ඕකට තමයි විද්‍යාව කියලා කියන්නේ. වෙන විදියකට කියනවා නම් තමයි ළඟ තියෙන අවිද්‍යාව ප්‍රමාණ කරන්න පුළුවන් නම් ප්‍රමාණත් කළ එකට ද්වේෂ කරන්නේ නැතුව ඒකට සාදර වෙච්ච දවසේ ඒකට විද්‍යාව ඒක විද්‍යාව බවට පත් වෙනවා. ඒ නිසා මේ පුදුආන්තරම් උත්සාහ කරන්නේ අපේ ජීන අවිද්‍යා ප්‍රමාණය ද්වේෂයකින් තොරව දැක ගන්නයි. දැන් අපි ඒක දකිනකොටම කනගාටු වෙන චික් මෙච්චරත් ඉගෙනගෙන මෙච්චරත් ශිෂ්ට වෙලා මෙච්චරත් දේවල් කළා තාම අවිද්‍යාව තියෙනවා කියලා අපි ළඟ ද්වේෂයක් තියෙන එකට. ඒකට අරියාදුවක් තියෙනවා. දෙපා වායට හොදි බෙදන්නා වගේ වැඩ කරන්නේ. ඉතින් මේක තියෙන තාකල් විද්‍යාවට එන්න ඉඩක් එළියට එන්න විඩක් නැහැ. ඉතින් මේක හරි ලස්සනට කොහොම කැපී පෙනෙන විදියට හිත ගන්නා හිත ගන්නාසුළු විදියට ඔය චුල්ල වේදල්ල සූත්‍රයේදී ඒ ධම්මදින්න කිරින්නාංශේ විශේෂයෙන් මේ විසාකපාසුමාගේ ප්‍රශ්න ඇහිීමේ ක්‍රමයෙන් හරි ලස්සනට ගෙනහැරපා. ඉතින් මම හිතුවා අපි ඇත්තටම කියනවා නම් මේ අවිද්‍යාව වගේ දේවල් භාවනාවට සම්බන්ධ කරගන්නවා කියන එක අපිට ලේස මාත්‍රලින් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඒව ආංශික වශයෙන් කරත හැකි මෙතනදී අපි කරන්න හදන්නේ වේදනා චෛතසිකයත් එක්ක බලලා නැත්නම් මේ විඳීම් ශේෂ්ත්‍ය බලලා මේ විද්‍යා විද්‍යා තියෙන දෙකේ සහසම්බන්ධතාවය එහෙම නැත්නම් ද්වේතානුපස්සනාව දෙක එකිනෙකට තඩමාරු වෙන හැටි, එකිනෙකට සාපේක්ෂ වෙන හැටි, එකිනෙකට අන්‍යෝන්‍ය වෙන හැටි, එකිනෙකට ප්‍රතිපක්ෂ වෙන හැටි, ප්‍රතිභාග වෙන හැටි තේරුම් ගත්තොත් අපි මින් ඉදිරියට අවිද්‍යාවට එච්චර නපුරු විදිහට සලකන එකක් නැහැ. අපි උත්සාහ කරાવી අවිද්‍යාව ප්‍රමාණ කරන්න. ප්‍රමාණ කරන එකටම තමයි අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීම තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒකෙදී ප්‍රශ්න වලිය පටන් අරගන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා කියන මේ වේදනා විඳීම් ශේස්ත්‍රයේ අපි කළු සුදු දෙකක් අඳුරනවා. සුඛ වේදනාව අපි නිතරම සුදු පැත්තේ හඳුනනවා. හොඳ දෙයක්, පෙරපිනට හම්බෙච්ච දෙයක් වාසනාවක් කියන. දුක් වේදනාවක් කෙනකොට අපි ඒක නපුරු දෙයක්, අලු පාට දෙයක්, පෙර කරපු අකුසල කර්මයකට ආපු දෙයක් කියලා වේදනාවේ කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ඒක මේ පුදුමාකාර විදියට දාන ලෑල්ලක් වගේ කළු පාටයි සුදු පාටයි එකතු වෙලා විශාල රටාවක් මවනවා. මුළු සංසාරයම මේ රටාව හරහා විස්තර කරන්න පුළුවන්. සර්වචනාංශයේ මේක විසඳීම සඳහා ඉදිරිපත් කරන තුන්වෙනි සංකල්පයක් සන්දර්භයක් මේ සැප වේදනා ඉඳලා දුකට මාරු වෙනකොට අතරමැද තියෙන සැපත් නැති දුකත් නැති අවස්ථාවක් දුක් වේදනාව කියලා සැප වේදනාවකට මාරු වෙනකොට මේ අතරමැද යටිපහුව වෙනවා සැපත් නැති දුකත් නැති අවස්ථාවක් කියලා පුංචි තුන්වෙනි පාර්ශවයක් අඳුල්ලා දෙනවා. ඒකට අදුක්ඛම සුඛ නොදුක් නොසුව උපේක්ෂා වේදනා කියලා සඳහන් කර තිනවා. වේදනා පැත්තෙන් බලනකොට එහෙම නැත්තම් කියනවා නම් විදීම් ශේස්ත්‍රයේ උපේක්ෂාව කියන්නේ ඕකයි. ඉතින් ඒක නැතුව මේ ගැටේ ලියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ චුල්ල වේදල්ලේ සූත්‍රය මම ওই කියන කොටසට එන්නේ ඉස්සර වෙලා කොහොම ලස්සනට ඒක විසාක උපාසකතුමා අහනවා මේ සුඛ වේදනාව කිව්වම කවුරුත් මිහිරි පැත්තෙන් මනාව පැත්තෙන් හොඳ පැත්තෙන් ගණන් ගන්නේ නමුත් ඒක බඳු කරන්න දෙන්න ඕනෑට විසාකපාසුම අහනවා ආර්යාවෙනි නැත්තම් ධම්මදින්න උපාසිකම මේ රාත්මීනාසික අහනවා ආර්යාවෙනි සුඛ වේදනාවක තියෙන සැප දුක දෙක මොනවද කියලා. අපි සාමාන්‍ය දන්නේ සුඛ වේදනා තියෙන සැප විතරනේ. නමුත් මෙතුමා අහන මේ මේ ආර්ය මේනින්නාගේ සැප වේදනා තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්නාව සඳහන් කරලා තියෙනවා. සුඛ වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. ප්‍රශ්නේ අස්වාභාවික විදිහට තේරුණාට උත්තරේ කිසිම අස්වාභාවිකමක් නැහැ. ඒක ඕන කෙනෙකුට තර්කයෙන් හෝ පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට අතරින් අතරේක කාලයක් දානවා අතින් කැලක් දානවා ඒ ධම්මදින තෙරින්නාච අම්බිච්ච අවස්ථාවේදී මේ සැප වේදනාව එනකොට හිත විදීම් ශේෂ්ත්‍රය යටපැත්තේ tire පිටිපස්සේ රාගානුසය තමයි තියෙන්නේ. අනේ හොඳ දෙයක් උනේ කියලා ඒක පිළිබඳව යටි හිතේ එහෙම නැත්තම් කියනවනම් අනුසය වශයෙන් කැමැත්තක් තියෙනවා. ඒක මේ ආයෙ කෙනෙකුට දෙන්නකොට ඒක අනේක පොදු සාධාරණයක්. මනුෂ්‍යයන් අතර සාධාරණයක්. ශප වේදනාවක් කෙනකොට වේවා සුඛයි, සුභයි, ආත්මයි කියලා සුඛ වේදනාට රාගානුසය හොල්මන් කරනවා. ඒක නිසා යාට කවදාකවත් අර දුක යනකොට ශප සැපට රාගානුසය නිසා රැක සැප යනකොට ඇත්තටම දුකක් තියෙනවා. يعني ඒක පේන්නේ මොකද බලන්නේ ආසාවෙන්නේ. අනේ හොඳයි කියලානේ. නමුත් හැම සැපක්ම අපෙන් අයින් වෙනකොට දුකක් තියලා යනවා. ඒ වාගේම දුකක් ඉඳලා සැපකට මාරු වෙන අවස්ථාවේදී දුක පිළිබඳ අපිට තියෙන ද්වේෂය නිසා, පටිඝානුසය නිසා යටින් තියෙන නදකින් නොපතන් කියන ගතිය නිසා ඒක යනකොට සැපක් ඉතු කරලා තියෙන බවක් අපිට වැටහෙන්නේ අපේ හිත මුසපත් වෙලා තියෙන නිසා. අපේ හිත මෝහණයටපත් වෙලා තියෙන නිසා, මත් වෙලා තියෙන නිසා, මුවා වෙලා තියෙන නිසා. එනිසා හැම දුකක්ම අපෙන් ගිහිලා තියෙන සැපක් ඉතුරු කරලා නමුත් ඒක අපිට දැක් ගන්න විදියක් නැහැ මොකද හිත වර්ණ ගැන්විලා ඉවරයි මුස්පේන්තු වෙලා ඉවරයි කාලකන්ණි වෙලා ඉවරයි දුක එනකොටම ඉතින් ඒක නිසා යම් කෙනෙක් එන දුක විතරක් බලන්නේ නැතුව ඒ දුක පැතිමාරු කරන හැටි, ශපකට ඉතුරු කරන හැටි ඒක දැක ගන්න බැරි හේතුව හිත මුස්පීන්තු වෙලා තියෙන කාලකන්ණි වෙලා තියෙන හැටි දැක්කොත් ඒක විශාල ධර්මයක්. කියනවා විශාල ධම්මානුපස්සනාවක්. බොහෝම ධර්මයේ ඕජාවක්. රසක් දුකක් වෙන්නේ ඊට පස්සේ. මේවා ගැන අහලා තිබුණොත් ඒක නා පොඩ්ඩක් ලෑස්ති වෙලා ගතියක් පේන දිනවා. දුකක් එනකොට මුණ පැංගිරි කරගෙන, ශාප කරගෙන, නොදකින් නොපතන් කියන එක තියෙනකොට දැනගන්න ඕනේ. ආ මේ දුකට යටිහිතේ තියෙන පටිඝානුසය තමයි මේ වැඩ කරන්නේ. ඒකත් දැකගෙන දුක දකින්නයි කිව්වහම වේදනාවත් තියදී ආශස් ප්‍රසවාසය බලනවා වගේ. වේදනාවකුත් තියෙනවා. වේදනාව හරහා බලන්න හදනවා මූල කර්මස්ථානේ කියනවා කියලා. ඒ වාගේම බලනවා දුක් වේදනාවක් එනකොට මගේ හිතේ වර්ණය මොන වගේද? සකස් වීම යටිතලයේ කොළු වගේ. යටිතලයේ ද්වේෂ සහගත නම් ඒක දැන ගැනීම මගේ භාවනා මගේ දක්ෂකමක් නෙවෙයි. ඇත්තටම බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. ධම්මදීන රහත් මෙහින්න අංශකේ දක්ෂකමක්. ඒක නිසා අපිට ලැබිච්ච ලාභයක් තමයි මේ දුකේ දුක දැකීමත් ධර්මයක් ධර්මානුපස්සනාවක් එතකොට විතරයි මේ ආස්වාද ප්‍රසආසය වගේ නෙවෙයි මේ නාම ධර්මත් එක්ක සෙල්ලම් කරනකොට ඒක දෙතෑවර වැඩ කරන්නේ. මතු පිටින් පෙනෙනවා දුක් වේදනාව. ඊට යටින් පෙනෙනවා අනුසයක්. ඒක පිළිබඳව නුරුස්නා හිත, මුස්පේන්තු හිත, කාලකන්නේ හිත, නොදකින්න පතන් කියන හිත. ඒ නොදකින්න පතන් කියන හිත දැකීම නොදකින්න පතන් නෙවෙයි. කාලකන්නේ හිත දැකීම කාලකන්නිකමක් නෙවෙයි. ඇත්තටම ලෝකේ තියෙන වාසනාවන්ත මේක ඒක තමයි. ඉතින් මේ දෙකත් එක්ක වැඩ කරන පටන් අරගත්තොත් මේ මිනිසයා දුක දිහා බලන්න ඊට පස්සේ පරිේශණයකට ලැබිච්ච අමුද්‍රව්‍ය ටිකක් දැස බලනවා මිස පූර්ව නිගමන අනුව නෙවෙයි. නමුත් ඒ වුණත් පූර්ව නිගමන වලින් හානි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක දිනන තරණ. අසුවිරු ඥානයත්තා වූ සූදානම් ශරීරයෙන් යන කෙනාට මේක දිනන සටන. ඉතින් මේ සටන දිනනකොට අර තේරෙනවා මෙතෙක් කල් ආපු හැම දුකකින්ම පෙළුණා හැම සැපක්ම ආඩම්බරයට ගත්තා. නමුත් බලනකොට මේ දෙන්නම එකයි. සපාව දුකක් දීලා යනවා, දුකව සපක් දීලා යනවා. සැප එනකොට මුනත වාසනාවන්තයි, සාදරයි. දුක එනකොට මුනත නැත්නම් හිතේ යට తত্ত্বය කාලකන්නේ දුක්ඛිතයි. මෙන්න මේ ටික දැකගත්තා නම් මේ මගේ හිතේ කෝලමක් නෙවෙයි මේ ඉන්න ඔක්කොගම හිතවල කෝලමක් මේ පේන්නේ. මේ පුදු මානසිකත්වයක් මෙතන තියෙන්නේ. නමුත් අපි හුඟක් වෙලාට මේක නැද්දකින් මංගගේ කාලා කන්නේ කෙනෙක් අනේ මට මෙච්චරත් කරලා මෙහෙම එනවනේ කියලා අපිට Tamanna සාප කරගන්නවා. ඒ වෙනත්නම් සැපක් ආපු රටදම නී අනික් කටියට තේරෙන්නේ නැහැ. මට වගේ සැප විපරණ හැටි ඕම් බලපන්. මට හම්බෙච්චාම සැප මේකයි කියලා ඒක තමයි ඔලෝගුවක් කරගන්න හදනවා, ඔටුන්නක් කරගන්න හදනවා. නමුත් මේ මනුස්ස හිතයි මේ දකින්නේ කියලා. ඒක පුළුල් කරලා දකින්නම් බුදුහාමුදුරන්ට ස්තුති කරන්න ධම්ම දින රහත්මේ ඉන්නාසිරි සූත කරන උන්වහන්සේලා නොහිටින් අපි කවදාකවත් මේ දර්ශනෙට හිත යොදන්නෙත් නෑ හිත යොදුවට පේන්නෙත් නෑ පෙනුනත් ඒක නම්බුවට ගන්නවා මගේ පුද්ගලික මේක මාමయ్య මේක මගේ මගේ ආත්මය කියලා නමුත් හරියට යනවා නම් ඒ කිසිම දෙයක Tamanට ගන්නවට වැඩිය ඒක ධර්ම පූජාවක් කරලා උඩ බඳුරක් කරලා ගුරු පූජාවක් කරන්න හිතෙනවා. නමුත් ඒක නෙවෙයි මේ සාකච්ඡාවේ වැදගත් මාංශය. මෙතනදී මේ විශාකෝපාසකතුමා ලස්සනට ප්‍රශ්නයක් වර්ණගෙනවා ආර්යවනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. එකක් අදුක්කම සුඛ වේදනාව අපේ විවරේ නැහැ. දෙක මේ එක වින්තනයක කොහෙද සැප දුක දෙකක් අහන්න පදනමක්. නමුත් මේ විශාකෝපාසකතුමා මෙහෙවීමක් සහිත යොමුවක් සහිත ගුණාවක් සහිත ප්‍රශ්නයක් අහන්නේ ඉතින් ඒකට ධම්මදින්න තෙරණාසික තියෙන විසරදත්වය පෙන්වනවා උපාසකය. මේ අදුක්කම සුඛ වේදනා තියෙන වෙලාවදී ඒක තියෙන බව දන්නවනම් සැපයි. දන්නේ නැත්නම් දුකයි. ඉතින් අපි භාවනා කරන පරියන්කේ පැයක් ගත්තා, සක්මන් කරන වෙලාවක පැයක් කරගත්තත්, ඒ මොනවත් නැතුව නිකන් රැයට කාලා බුදියාගෙන ඉන්න gedaraturu ජීවිතේ පැයක් කරගත්තත් කවුරු හරි පොඩි උනන්දුවක් ගත්තොත් මේ සැප වේදනා සැප වේදනා වශයෙන් මෙනෙහි කරන්නේ දුක් වේදනා දුක් වේදනා වශයෙන් මෙනෙහි කරන්න ඒ මුළු පැයේම 5%ක්වත් හම්බෙන එකක් නෑ සැප දුක. ගාක් කියලාට තියෙන සැපට වැටෙන්නේ නැත්නම් දුකට වැටෙන්නේ නැති වෙලාවක්. නින්සම් බකන් හිලා ඉන්න වෙලාව වගේ ඔහේ බලා ඉන්න වෙලාව වගේ කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් ගත්තොත් අපේ කාලේ 95ක් විතර තියෙන්නේ මේ සැපත් නැති දුකක් නැති එකේ. ඉතින් විසාක උපාසතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් ධම්මචින්නා කියන මේක අදුක්කම සුඛ වේදනා කියලා දන්නවනම් ඒක යාට සැපයි. දන්නේ නැත්නම් දුකයි. මේ දැන ගැනීමට හා නොදැන ගැනීමට හේතු වෙන්නේ අවිද්‍යා අනුසය. අපි සැප හොයාගෙන යන ගමනක් නේ තියෙන නිසා සැප එන්නත් ඉස්සලා ඉනා වෙලා අනේ එන්න කියාගෙන තරංග ගහගෙන බලන්නේ. නමුත් තුඟක් වෙලාට සැප කියලා එන්නේ දුක. දුක ආවට පස්සේ ඉතින් ඉසాత බඳගෙන කෙස්වල කඩාගෙන අඬාගෙන මැරෙන්න හදනවා. මෙන්න වදී සැප ඉල්ලවා එනවා ඉල්ලුවාට මෙන්න දුක එළියට ආවේ කියලා ඒත් කමක් නැහැ සැප සැප වශයෙන් නම් කරන්න දුක දුක වශයෙන් නම් කරන්න බෑන ගොඩක් වෙලාවට මේ දෙක එකක්වත් නැහැ. අන්න ඒකට තමයි සරුවචනාංශය අලුතෙන් නමක් දාලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව නොදුක් නොසුව වේදනාව නැත්නම් උපේක්ෂා වේදනාව කියලා මේක සංසාරේ කොච්චර කාලයක් අපි නොදැන දුකකට හරවගත්තද දැන් සුතමේ වශයෙන් දන්න මේක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා නමුත් ඒක සුතමේ වශයෙන් දන්න දේ අත්දකින්න වෙලාව භාවනා කරනකොට ඔය පාළු ගතියක් දැනෙන වෙලාවක් තියෙනවා කම්මැලි ගතියක් දැනෙන වෙලාවක් තියෙනවා නීරස ගතියක් දැනෙන වෙලාවක් තියෙනවා තනි වුණා වගේ දැනෙන වෙලාවක් තියෙනවා බයලෝන සුළු ගතියක් දැනන වෙලාවක් තියෙනවානේ. සැකීර තුරු දෙන වෙලාවක් තියෙනවා. මේ සෑම වෙලාවකම තියෙන්නේ සැපක් හෝ දුකක් හෝ ස්ථිර භාවයක්. මේ සැපත් නැති දුකත් නැති තත්ත්වයක්. අන්න එතනදී අපි කොච්චර මේක අඳුන නොගැනීම නිසා කුදුමාකාර කෙලස්තුකයක් වවගන්න. වවනවටත් වැඩිය විඳවනවා. ඒ හැම වෙලාවකම අපි මේ අනේ මේ වෙලාවට කතා කරගෙන ඉන්නවත් කවුරුවත් නැත්තම් අනේ මේ වෙලාවේ මට ටෙලිෆෝන් එකෙන් හරි කතා කරන්න නැත්තම් කියලා අර පාළුව සම්පූර්ණ කරන්න নানা ආකාර දේවල් මේකට දාගෙන ඒකෙන් ඇතිවෙන අතුරු අනතුරු බාධක ඵල නිසා එnde ende ende ende පඹගාලේ පැටවිච්ච හිවලෙක් වගේ දිගින් දිගට දිගින් දිගට කරදරේ වැටෙනවා. ඒ නිසා අපිට හුදේ කලාව කවදාකවත් ලැබෙන්නේ නැහැ. අපිට විවේකයේ කියන එක තේරෙන්නෙම නැහැ. අපිට මේ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය කියන එක තේරෙන්නේ ඒක පේන්නේ කාලකන්නිකමක් මුස්පේන්තුවක් පාළු වෙච්ච තනි වෙච්ච රැහෙන් කොන් වෙච්ච හොරි හැදිච්ච බැල්ලියෙක් බල්ලෙක් වාගේ සත්ත්ව කරපත් වුණා වගේ පේනවා. ඉතින් මේක පිළිබඳව තියෙන පුංචි උත්තරයක් මේක දන්නවනම් මේ තියෙන අදුක්කම සුඛය ආර්යයන් වහන්සේලා උත්තමයන් වහන්සේලා මේකට සැපයි කියලා කියනවා. අපි මේක නොදැනුවත්කම නිසා මේක මගාරින්න හදනවා. මගාරින්න යෑම නිසා විශාල දුක් විඳවන අතර විශාල දුක්ඛන්දකට ආරාධනා කරනවා. එනිසා මේ අදුක්කම සුඛ වේදනාව අඳුර ගන්න වෙලාවේදී ඒ යෝගාවචරයා අදුක්කම සුඛය දැනගන්න ඉස්සෙල්ලා භාවනාව කටුකොලක් කටුවතුණක් කරගත්තට අදුක්කම සුඛ වේදනාව දැනගත්ත දවසේ ඉඳලා භාවනාව හුදු විනෝදාංශයක් විතරයි. භාවනාව නිකන් බොහොම සෙල්ලම් ගමනක් බවටපත් වෙනවා. ඒක සෙල්ලම් ගමනක් බවටපත් වෙන්නේ නැත්තේ ඇත්තට මේ මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ නොදැනුවත්කම. එහෙනම් තමයි අදුක්කම සුඛ වේදනා ඉක්මවල අල්ලන්න හදන ගතිය. ඉතින් මෙතනදී යම් වෙලාවක යම් කෙනෙක් මේ අදුක්කම සුඛ වේදනාව දැනගෙන ඒක වර්ධනය වෙන විදිහට කටයුතු කරනවා නම් ඒකට කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. එයා කතා බහ ටිකක් අඩු කරනවා. ක්‍රියාකාරකම් ටිකක් අඩු කරනවා. තමන්ගේ ජීවන රටාව පුළුවන් තරම් යහ කරව ගන්නවා. පුළුල් ජීවන රටාව බාඩපත් වෙනවා. මිච්ඡා ජීවෙන් අයින් වෙනවා. මොකද එයා දන්නවා මේ පුළුවන් තරම් දවසේ උපයන්න තියෙන්නේ අපිට මේ ඉබේ සැපගෙන දෙන ආවෝ අදුක්කම සුඛ වේදනාට එළඹ වාසය කරන එකයි. දැන් අපි කරන්නේ ඒක ආපු ගමන් කාට හරි ටෙලිෆෝන් කරනවා. නැත්නම් පත්තරේ මරණ දැන්වීම ටික හරි කියවනවා නිකන්. එහෙම නැත්නම් ටෙලිවිෂන් එක හරි බලනවා. එහෙම නැත්නම් වෙන කාගේ හරි අදුක්කම සුඛයට බාධා කරනවා. ඒකත් භයානක අපරාධයක්. නිකන් ඉන්න මිනිසෙකුට ගිහිල්ලා ඒක නිකන් ඉන්න කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේක දැනගත්තට පස්සේ තේරෙනවා මේ සංසාරෙ මෙතෙක් කල මේ නොදන්නාකම නිසා වෙච්ච කරදරේ. ඉතින් මේ විදිහට වැඩ කරගෙන වැඩ කරගෙන යනවනම් ඒ කෙනාට මේ තව මෛත්‍රී බුද්ධ ශාසනය කෙනකන් ඉන්න ඕන කම නැහැ මේ දැන්න තියෙනවනේ ඔක්කොම අඩුම කඩම ටික දැන්නම සපයා ගන්න උපයා ගන්න පුළුවන්. නමුත් ඒකට ධර්මයේ තියෙනවා. ඒක ඉතින් හරියට හොදි ටිකකට නව ටිකක් දානවා වගේ මෙච්චර ලුණු ටික දාන්න මෙච්චර දුරු මිස් ටික දාන්න ඕන මෙච්චර උම්මලකට ටික දාන්න මෙච්චර ලුණු දාන්න ඕන මෙච්චර කියලා ගාණක් තියානේ හරියට පදම ගන්නවා කියන එක ඉතර අමාරු නෑ මේ ධර්මයේ සාකච්ඡාවෙන් පස්සේ පසුතැනකදී මේ හරීම හරීම හිත අවදි කරන සුළුයි. ඒ වගේම උනන්දුවක් ඇති කරන සුළුයි මනුස්ස ජීවිතයක තියෙන අපූර්වත්වය පිළිබඳව. ඊට පස්සේ මේ ශාකෝපාසකතුමා අහනවා ධම්මදින්නා වගේ ආර්යාවෙනි සුඛ වේදනාවේ ප්‍රතිභාගය මොකද්ද කියලා. මේ ප්‍රතිභාගය කියන වචනය ඒ ඒ ධර්ම සාකච්ඡාව තුළදී දෙන අර්ථ නිසා පසු කාලීන අතුවාචාර්යන් වහන්සේලා සෑහෙන පටලැවිල්ලකටපත් වෙලා තියෙන බව තේරෙනවා. සාපේක්ෂතාවයක් ගැන වගේ පේන්න තියෙන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් වශයෙන්මයි පේන්න තියෙන්නේ. ද්වේතානුපස්සනාවකගේ පේන්න තියෙන්නේ. මේ නැත්තම් සුඛ වේදනාව කොමකටද සාපේක්ෂ වෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා සුඛ වේදනාව දුක් වේදනාව තියෙන තැන තමයි කැපී පේන්නේ සාපේක්ෂ වෙන්නේ. ප්‍රතිභාග වෙන්නේ සුඛ වේදනාව දුක් වේදනාවට. ඒතරහන දුක් වේදනාවට ප්‍රතිභාග වෙනවා. දුක් වේදනාවට ප්‍රතිභාග වෙන්නේ සුඛ වේදනාව. දුකකට කවදාකවත් තනියම ඉන්න බෑ සැපක් නැතුව. සැපකට කවදාකවත් තනියම ඉන්න බෑ දුකක් නැතුව. කළු ලෑල්ලක ලියනවා නම් සුදු හුණු වලින් ලියන්න ඕනේ. නැත්තම් කැපී පෙනෙන්නේ නැහැ. වයිට් බෝඩ් එකක ලියනවා නම් සුදු පාට ලියවට කැපී පෙනෙන්නේ නැහැ. ඒක වෙන පාටකින් හරි කළු පාටකින් හරි ලියන්න ඕනේ. ඉතින් මේ ලියන පාටයි පසුබිමයි දෙක අතර ඒ තියෙන පරස්පර විරෝධී භාවය අනුව තමයි ලියපු දේ අඳපු දේ පේන්නේ. ඉතින් ඒක නිසා සැපකට කවදාකවත් දුකක් නැතුව ජීවත් වෙන්න බෑ. දුකකට කවදාකවත් සැපක් නැතුව ජීවත් වෙන්න බෑ. මේ දෙන්න එකට බුදියන්නේ. හැබැයි අපිට වෙන්නේ සැප තියෙන තැන දුක තියෙන තැනට විශාල වෙනසක් තියෙනවා. පොසත් කට්ටියයි දුප්පත් කට්ටිය අතර විශාල වෙනසක් තියෙනවා කියලා අපි විශාල වෙනස්කම් අරගෙන ජීවත් වෙනවා. නමුත් එකිනෙකට එකිනෙක සාපේක්ෂයි. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යයයි. අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයත් තියෙන. ද්වේතාවයක් තියෙන. ඊට පස්සේ අහනවා උපේක්ෂා වේදනාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ කියලා. යම් වෙලාවක සැපක් ගන්නත් බෑ දුකක් ගන්නත් බෑ නිකන් බකන් නිලාන් ඉන්න වෙලාවක් තියෙනවනේ. ඔහෙ බලාන ඉන්න වෙලාවක්. ඒ ධර්මයේ අතින් බලනකොට නම් මනුසාත්ම භාවයෙන් වෙච්ච ලොකුම ලාභේ. ඒ වුණාට පෙන්සන් කිය මිනිස්සෙකුට නම් මහා කාලකන්නිකමක්. දැන් නිකන් මේ ගෙදර ඉන්න ඕරියයිච්ච බල්ලෙකුට තරම් ගෙදර සලකට්ටිය සලකන්නේ නැහැ. අවලංගු කාසියක් වගේ පැන්තොන් ගිහිල්ලා. ඒ වනසර පේන තියෙන්නේ මේ අදුක්කම සුඛේ අනේ අල්ල වීසි කරපම් බල්ලට ඒකින් ඇති වැඩන්නේ අනේ කවුරු හරි ඉන්නේ නැවනම් මට කෝපියක් හදලා දෙන්න. ඉන්නවනම් කවුරු හරි පොඩ්ඩක් කතා කර කර ඉන්න කියලා තමයි හිතේ. ඉතින් ඒක තමයි අපේ මේ තියෙන සාමාන්‍ය අපේ අදහස. ඉතින් මේ පාසකතුමා අහනවා පිටාවපාසුමා අදුක්කම සුඛ වේලාවේ තියෙන සැපටත් ඇතින්නේ දුකටත් ඇතින්නේ උපේක්ෂක තත්වයක් නේ. මේ උපේක්ෂාවට ප්‍රතිභාග මොකක්ද කියන්නේ? උපේක්ෂාට ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාව. අපි භාවනා මධ්‍යස්ථානක හිටියත් ඉඳගෙන භාවනා කරා සක්මන් කරත් එදින්දා වැඩගෙන සතියෙන් හිටියත් ගෙදර දොරේ හිටියත් කටයුතු කරනකොට manussත්වයත් එක්ක පැකට් එකේ සෑහෙන ගාණක් අපේ වේලාව අපිට හම්බෙලා තියෙන අදුක්කම සුඛේ. ඒක අපි දන්නේ නැහැ. අපි බලනවා මුළු පැකට් එකම සුඛ කරගන්න. ඉතින් ඒකට සාක්ෂි වෙන්න දේශපාලනඥයෝ පෙළ ගැහිලා ඉන්නවා අයියෝ මට ඡන්ද දෙන්න මට ඡන්ද දුන්නොත් නම් කැටේ පිටින්ම සුඛේ දෙන්නම් කියලා. ආර්ථික විශේෂඥයෝ විශාල සමීකරණ හදලා කියනවා පොඩ්ඩක් මට දෙන්නකෝ කන්සල්ටන්සි එක. මං හදලා දෙන්න. ඕගොල්ලන්ට මුල ඉඳලා අගටම උක්දණ්ඩක් වගේ කාගෙන කාගෙන යන්න පුළුවන් දිගටම පැණි රහ තියෙන එකක් කියලා. සමාජ විද්‍යාඥයෝ උන්නේ අම්මලා ඒවල් වල විශාල ප්‍රශ්න තියෙන නිසා උන් සමාජයට බහැලා කියන ඕගොල්ලන්ගේ ඕන ප්‍රශ්නයක් මට දෙන්න මං හදලා දෙන්නම්. ඒ ගෙතර ගෙදරට මරකාත නිසා තමයි පරකාශය තියෙන්නේ. ඉතින් හැම කෙනාම අපිට බෙන්නන්න හදන්නේ සර්ව සුඛ න්‍යායපත්‍ය. ඉතින් අපි වැඩේම ටැක්ස් ගෙවනවායි කියලා ওই තුන්ගොල්ලට ගෙවන එක තමයි. ඒ හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද අපිට හම්බෙච්ච උපේක්ෂාවත් අපිට දැක ගන්නවත් මේ ඇත්තෝ ඉඳ තියන්නේ නැහැ. ඒ දැක ගැනීම බව නෝන්ජල්කමක් කියලා අපිට උගන්වනවා. ඔක සමාජයේ පසුබෑමක් කියලා උගන්වනවා. නිර්මාණශීලීත්වයේ නැතිකමක් කියලා උගන්වනවා අපිට. ප්‍රගතිශීලීත්වයේ නැතිකමක් කියලා උගන්වනවා. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මොනවා හරි කරපල්ලයි කියලා පුදුමාකාර එළවිල්ලක් නැති. දැන් මේ මේ ලුණු මිරිස් කන මොලයක් හයිද අපි වැඩිමහල්ලු වශයෙන් බලනකොට අපි අපේ පොඩි දරුවන්ට මොනවද උගන්වන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. උන්ගනේ අහිංසකයිනේ උන්ට ගාමෙනව කක්කත් හම්බෙලා නැහැ. දැන් මේ මු වයින් කරලා ආස්කූරට වලිගෙට ගිහින් තිබ්බා වගේ ගිහින් තියලා කොහාටද පිටත් කරන්න හදන්නේ. අපිටත් වැඩි සැප ඇති තැනකට යන්නනේ මේ මේ උත්සාහයක් අරගෙන තියෙන්නේ. එහෙම දෙයකට මේ පොඩි දරුවගේ පොඩි මේ විනෝද සමය සෙල්ලම් කාලේ වොන්න විදියට කාබාසිනිය කරනවා. චික්කේ එහෙම අපරාධයක්. එහෙම විනාශයක් සහ ගහනවා මාන මනුස්සයෙක්. අර මට දෙන්න මගේ පුංචි කාලේ අම්තක්කේ නංගියේ අනේ මට මගේ මේ පුංචි කාලේ දෙන්න මට සෙල්ලම් කරන්න දෙන්නේ දීපාන්දර නැගිටලා ඒකයි ඉස්කෝලේ යනවා අනේ උට අන්දන ඇඳුම දිහා බලනකොට පිටේ ඉල්ලන බෑග් එක දිහා බලනකොට දාන සපත්තු ටික දිහා බලනකොට කොහොම කියලා හිතෙනවා අප්පා උස්සන්න බැරි බරක් දාලා ඉස්කෝලේ ගිහිල්ලා කුරුසෙත් තියලා නැගව වගේ පන්ති කාමරයක තියලා අර ගුරුවරයා විනාඩි 35ක් වද දෙනවා. ඊට පස්සේ ඊගා ගුරුවරයා තව 35ක් වද දෙනවා. අරකට අර ශ්‍රී ලංකාවේ හිටපු ජීවිතේ මෙව්වට සහ ගහන්න නැති වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි කොච්චර තටමැව්වත් මේක අනිත් පැත්ත හරවන්න පුළුවන්ද කියලා කවදාවත් බෑ. කවදාවත් බෑ. ඒ තරම්ම දුරදිග ගිය මේ මාමේරු පර්වතෙ පෙරලා ඉන්නා වගේ යට වෙලා නැහින වැඩ කරන්න දෙයක් නෑ. බුදුහාමර කියනවා පුළුවන් කියලා. බුදුන්ස කියනවා මෙච්චර උඹලා හිතුවට මෙච්චර බරපතලයි කියලා. මේක කලහක්ක් කියලා නැත්තම් බුදුහාමතුර වැඩක් නෑනේ මේ ලෝකෙට පහළ වෙලා. ඒ වගේම බුදුජානන්සේ මම මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේට මම කියනවා මම දැක්කයි කියලා. කියලා මේ තරම් අභීත ප්‍රකාශයක් කරන්නේ ඔය පැත්ත ඔච්චර බලවත් වුණාට හරියට ප්‍රතිපදාව ගියොත් හරියට 1 2 3 4 පිළිවෙලට ගියොත් ওই මෝහ පටල සියල්ලම එක චිත්තක්ෂණේ කපන්න එක චිත්තක්ෂණේ කපන්න ඒක එක පැත්තක් තමයි ඒක පිළිබඳ අවදිභාවය මේ අපි අපි මේ බණ අහනවා බණ කියන වගේ අවදිභාවයක් තියෙනවා අවදිභාවය විතරක් තිබුණාට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ ඒක කලියුත්තක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා ප්‍රතිපදාවක් කරනකොට අවදිභාවය ප්‍රතිපදාවයි දෙක එකතු වුණාම මේක කඩනවා කියන එක වළංකාරයගේ සුමානක වැඩ පොළු කාර්යයට වරුවයි. කොච්චර වළං හැදුවා සුමානකට පොල්ලක් ගත්තා නෙල්ලන එකයි තියෙන්නේ කෙලවරකද අනිත් පැත්තට යන්න මොන වළඳ තිබ්බත් කුඩු කරකයි. ඒකයි මේ මේගේ සූත්‍ර තියෙන අපූර්වත්වය ඒව පුදුමාකාර විදිහට මේ විශාල කරලා පෙන්වන්න හදන තියෙන බොල්කම හිස්කම කොම්බේ පෙන්ලා දෙනවා. මේ අදුක්කම සුඛ වේදනා නැති මේ උපේක්ෂාට ප්‍රතිභාග වෙලා තියෙන අවිද්‍යාව. ඒක මම හිතන්නේ කාටත් පිළිගන්න වෙනවා. අපි මෙතෙක් කළොත් දන්නේ නැහැ. දැනටත් උත්සාහ කරලා කරන්න අමාරුයි. අපි කොහොම හරි බලන්නේ මොනවා හරි දෙයකින් මේ හිත අවුස්සලා කුප්පලා සැප හොයන වැඩ පිළිවෙල. නමුත් නිවන නෑ සැපේ, නිවන නෑ දුකේ, නිවන තියෙනවා නම් තියෙන මේ දුක්ඛම සුඛ වේදනාවේ. නමුත් ඒක විශාල අන්ධකාරකින් බැහිලා තියෙනවා. බලාකුලකින්, කළු බලාකුලකින් අවිද්‍යාව කියලා. ඒක කඩාගෙන යන්නම බෑ. මේ අදුක්කම සුඛ වේදනාවේ නිවන තියෙන්නේ. මෙතෙන්දයි ජීවන රටාව හැදෙන්න ඕනේ. මේකටයි අපේ කතාව යොමු වෙන්න ඕනේ. මේකටයි අපේ ක්‍රියාව යොමු වෙන්න ඕනේ. ඒක සාමූහිකවත් අපි කරමු, පෞද්ගලිකවත් අපි කරමු. පුළුවන් තරම් මේ විවේකයට ඉඳ තියලා නිස්සද්ද වෙමු. පුළුවන් තරම් මේ විවේකයේ දෙතිලා ප්‍රයෝජනේ සලකලා විතරක් හම්බ කරලා මේ අතිශෝක්තිය පොඩක් නතර කරමු. ප්‍රයෝජන සඳහා හම්බ කරලා මේ පාරිභෝගිකත්වය පොඩ්ඩක් නතර කරමු. මේ මේක පිටිපස්සේ මේ අඹාගෙන යන්න එපා කැලිය කඩාගෙන යන පිස්සු පස්සේ. ඉතින් ඒකට ගැළපෙන යහපත් ජීවන රටාවකට අපිපත් වෙමු. මෙන්න මේ ටික කරනවා නම් එන්නේ එන්නේ එන්නේ මේ අවිද්‍යා තත්ත්වයක්. මේ උපේක්ෂා තත්ත්වයක්. මේ මගේ දෝෂයක් වේ මානවයාගේ පරිණාමයේදී ආපු දෝෂයක්. එවනස අපි සංසාරයෙන් ගෙනාවු කඩප්පුලි ගතියක්. ඒ බව දැනගන්න මේ මොහොත ඇති. ඒක දැනගන්න ඉච්චර කාලයක් යන්නේ මේක හැදිච්ච තරම් කාලයක් යන්නේ මේක දැනගන්න. ඒකට අපි කියනවා මේ වහා වටා ගැනීම ශක්තිය කියලා. ස්ථානෝචිත ප්‍රඥා කියලා. ඒකට නෙමෙයි ධම්මදින්න තරුණාසල තේරින්නාසලා කතා කරන්නේ. නැත්නම් විසාක උපාසකතුමාලා කතා කරන්නේ අම්බෝ මෙච්චර කාලයක් දිගට හැදිච්ච අවිද්‍යාව අනේ අපි කොහොමද නැති කරන්නේ ඒ තරම්ම කාලයක් ඇයිද කියලා හිතනවනම් ඒ බුදුරජාණන්සේගේ තියෙන මේ අකාලික ධර්මයෙන් ඇති වැඩක් නැහැ. සර්වඥාන්සේ සඳහන් කර තියෙන අවිද්‍යාවේ කෙලවරක් මට පේන්නේ නැහැ උඹලට පේන්නේත් නැහැ. පුරිමා භික්කවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය. ඊතෝ පුබ්බා අවිජ්ජාන හෝසීති අතපච්චා සමාධියති මේ අවිද්‍යාව මෙච්චර කෙලවරක් තියෙනවා කියලා මහන්නේ මට පේන්නේ මින් එහාට අවිද්‍යාව තිබුණ නැහැ කියලා තැනක් ඇත්තෙත් නැහැ මෙන්න ආවල් දවසෙන් පස්සේ අවිද්‍යාව පටන් ගත්ත කියලා මේ කෙලවරක් නැහැ නමුත් මං කියලා දෙන්න ඒ තා විශාල ගැම්මක් ඇවිල්ලා තියෙන එක කඩන හැටි උදා විද්‍යාව ඇති වෙන්නේ හේතු සහිතව ආහාර සහිතව තමන්ම දෙන පොහොර නිසා ඉතින් අපි දන්නවනම් පොහොර වැටෙන්නේ කොතනින්ද කියලා ඒ පොහොර නොදී සිටීමෙන් ආහාර නොදී සිටීමෙන් හේතුප්‍රත්‍ය නොදී සිටීමෙන් අවිද්‍යාව කඩන්නේ සදා කාලයක් නැත්නම් කුච්චිතෝ කාලයක් ආවක චිත්තක්ෂණේ කඩන්න පුළුවන්. ඒ කැඩීම සඳහා වෙන්න ඇති ඊගා ප්‍රශ්නේ අහනවා විසාකෝපාසකතුමා මේ අදුක්කම සුඛ වේදනාවේ තියෙන උපේක්ෂාවට ප්‍රතිපක්ෂ වෙලා තියෙන අවිද්‍යාව විද්‍යානිසාවෙ මේ කවදාකවත් නිර්මාණ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක් විදිහට තේරුම් ගන්නෙත් නෑ මේක හුද්දකලාවක් කියලා තේරුම් ගන්නෙත් නෑ විවේකයක් කියලා තේරුම් ගන්නෙත් නෑ. මේක පිරිච්ච ගතියක් කියලා තේරෙන්නේ නෑ. අපිට පේන මහා පාළුවක්. මහා කාලකණිකම. මහා මුස්පේන්තුවක්. මං කාගෙත් අවධානයෙන් දුර වෙලා. මම රහෙන් තල්ලු වෙලා කිසි කෙනෙක් නෑ මට කියලා මේ පාළු ගතියකට අපි දාලා තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව ඉදිරිපත් කරගෙන දැන් ප්‍රශ්නාවලියකින් අවිද්‍යාව ඉදිරිපත් කරගෙන ඒ තමයි මම හිතන්නේ මේ ත්‍රිතානපස්සන සූත්‍රයේ සරුවචාන්සේ පෙන්වන අතර මේ මාතෘකාවත් අහනවා මේ අවිද්‍යාව ප්‍රතිපක්ෂ මොකද්ද කියලා. ප්‍රතිභාග විද්‍යාව කියලා. අවිද්‍යාව පිටලා තියෙන විද්‍යාව උඩ. ඒ දෙන එකිනෙකට සම්බන්ධයි වෙන විදියකට කියනනම් Tamange අවිද්‍යාව මෙච්චරයි කියලා දන්න එකට තමයි විද්‍යාව කියලා කියන්නේ. මම මෙච්චර මෝඩයි කියලා දන්නවනම් ඊට වැඩිය ආය ඥානවන්තකමක් නැහැ. ඒක සනීප කරන්න පුළුවන් ලෙඩක්. යම් කෙනෙක් දන්නේ නැත්තම් මම මෝඩයි කියලා ඔලොමලයි කියලා කියන්නේ. සනීප කරන්න බෑ එළෙඩි. ඉන්සා සර්වචනාංශේ ලෝකයා හතර කොටසකට බෙදෙනවා. පඬිතෙක් ඉන්න තමන් පඬිත බව දාන්න. තව පඬිතෙක් ඉන්න තමන් පඬිත බව නොදාන්න. තව මෝඩයෙක් ඉන්න මම පඬිතයි කියලා දාන්න. තව මොඩෙක් ඉන්නා තව මොඩ බව දාන්න. ඉතින් බුදුහාම කියනවා හොඳම එකන තමයි පඬිත වෙලා පඬිත බව දාන්න එක. දෙවෙනි එක තමයි මොඩයා මොඩ බව දාන්නේ. අපි වැටෙන්න ඕන දෙවෙනි කොටසට. කවුරු හරි ඊට වෙනා වෙන කවුරු හරි ඉන්නවද මන් දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ එහෙමයි. අපි ළඟ මෝඩකමක් තියෙනවා. අන්නේ මෝඩකම මෙච්චරයි කියලා දන්නවනම් මේ අනුත් එක්ක ගැටුමකදී අනිත් එක්ක අපි සම්බන්ධ වෙනකොට හැම වෙලාවෙම උනන්දුවක් තියෙනවනම් මගේ මෝඩකම මෙන්න මෙච්චරයි කියලා දැනගන්න. එන්නේ ඒකට තමයි නිහතමානීකම කියලා කියන්නේ. ඒක ධර්ම ගෞරවය කියලාත් කියනවා. බුද්ධ ගෞරවය කියලාත් කියනවා. ප්‍රතිභාව කියන්නේ විරුද්ධ ඉවරනාට පස්සේ කතා කරමු ඈ. ඉතින් මේ විදිහට අපි ඒකට උනන්දුවක් ඇතිකරනද ධර්මයේදී අපිට ලොකු නිහතමානිකමක් ඕනේ. අපිට නිතරම දැනගන්න වෙනවා අහං නජානාමි භගවා ජානාති කියලා මට තේරෙන්නේ සාතිවත්යන් වහන්සේට තේරෙනවායි කියලා නිතරම අපි ඒකට සැදී පැහැදී සිට ගන්න ගතියක් අවශ්‍ය වෙනවා. ඒක නිසා මෙතෙක් වෙන මෙතෙක් කරගෙන ගිය සුඛයට දුක ප්‍රතිභාගයි දුකට සුඛ ප්‍රතිභාගයි අදුක්කම සුඛයට අවිද්‍යාව ප්‍රතිභාගයි කියනකොට ප්‍රතිභාග කියලා කියන්නේ විරුද්ධ පක්ෂය වගේ. දැන් මෙතෙන් ආවට පස්සේ විද්‍යාවට අවිද්‍යාව අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාග වෙනවා කියනකොට අටුවාචාරින් වහන්සේලා වෙන වචනයක් සභාග ප්‍රතිභාග කියලා වචන දෙකක් දාගෙන අවිරුද්ධ ප්‍රතිපදාව කියලා තමයි විස්තර කරන්නේ. ඉස්සලා කිව්වේ හේව නැල්ල වගේ. මම කණ්ණාඩියක් ඉස්සරහා ගියාම මට පේනවා මගේ පිළිබිඹුව. ඒකට මේක ප්‍රතිපක්ෂයි. දිසාවතයි. ඒ වගේ සුඛේට දුක ප්‍රතිපක්ෂයි නැත්නම් ප්‍රතිභාගයි. මෙතෙන් ගියාට පස්සේ කියනවා අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාගයි කියලා. ඉතින් එතෙන් ගියාට පස්සේ යටුවා යුගයේදී ඇතිවෙච්ච මේ අවිද්‍යාව විද්‍යාව දෙක අතර විශාල පරතරය ගෙනහැර දක්වන තර්කණේ කඩාවැටෙනවා. බුදුජානනාංශගේ වචනයක් නිසා මේක ඇත්තටම කියනවා ධම්මදින තෙරින්නාංශගේ වචනයක්. නමුත් ඒ සුළු වේලාවක මිසාකෝපාසකතුමා මේ පණිවිඩේ අපි නැත්තම් මේ කේලම බුදුහාමුදුර ළඟට ගියාට පස්සේ බුදුහාමුදුරේක අනුමත කරනවා. ඒ අනුමත කරම නිසා බුද්ධ වචනයක් වෙනවා. ඒ නිසා අපිට දැන් තීන්දුව කරන්න වෙන ප්‍රශ්නේ තමයි අපි ළඟ තියෙන උපේක්ෂාව නිට්ටරෝම අපි ළඟ තියෙනවා. සැපයටත් වැටෙන්නේ නැති දුකටත් වැටෙන්නේ නැති අවස්ථාවක්. නමුත් ඒක අපි දන්නේ නැති නිසා ඒක කාලකන්නිකමකට බාර ගන්න. ඒ පාළුවකට බාර ගන්න. ඒක ඒකාකාරීකමකට බාර ගන්න. ඒක මෙහි සිද්ධි බහුල නැති ඔහේ බලාින කතියට බාරගත්ත ගමන් එතන අවිද්‍යාවක් පැන නගිනවා. ඊට පස්සේ ඒ අදුක්කම සුඛේ දුකක් බවට පත් වෙනවා. අනේ කවදා මේ කාලකණිකම ඉවර වෙයිද? මේ මුස්පේන්තු ඉවර වෙයිද? මේ කොන් වෙච්ච ගතිය ඉවර වෙයිද? කොහොමද මම ලාභ සත්කාර සම්මාන ලබන කෙනෙක් බවට පත් වෙන්නේ? කොහොමද මම මගේ තණ්හා මාන දිටි කොජ දාන තැනකටපත් වෙන්නේ? දැන් මෙතන මේකට තණ්හා කරන්නත් බෑ මේ කියන පහළු ගතියට. ඒකේ මාන්නෙකුත් නැහැ තියෙනවා අවමානයක් තියෙන්නේ. මේකද ජීවිතේ කියන්නේ මේක මොකද්ද මමයා? මොකද්ද ඇති වැඩේ? කියලා මේ හම්බෙන හැම විවේකයක්ම අපි හෙල්ලකින් අයින්නවා වගේ අඩ යටිකින් පහර දෙන්නවා වගේ. මේ හැම චිත්තක්ෂණයම කාලකණ්ණි කරගන්න. කාබාසිනිය කරගන්න. මේ මොකක්වත් නිසා නෙවෙයි. ඒක මට අයිති දෙයක් නිසා නෙවෙයි. මානවය සතු ප්‍රධාන ලක්ෂණයක් වෙන අවිද්‍යාව නිසා. ඒක දැක්කොත් ඒක දැක්කට පස්සේ අපිට බස් එක එනකම් පමා වෙන වෙලාවක අර තේරෙන හරිය මොකක්වත් නැහැ. බස් එක නෑ. ඉතින් මෙතන දැන් මට තියෙනවනේ මේ විවේකේ. නැත්නම් මෙතන තියෙනවනේ හුදේකලාව. මට දැන් මෙතන තියෙනවනේ පිට සන්තෝෂ වෙන්න කාරණාව. ඉතින් මොනක්වත් නෑ මට තියෙන්නේ මේක මේ එළඹ වාසය කරන එක කියලා. ඒ මනුස්සයාට මේ ඇති වෙන හැම අතපසු වීමකදීම වැරදීමකදීම ලැබිච්ච විවේකේවත් කල්පනා වුණොත් එහෙම නැත්නම් අපි හිතමු වැරදි වැරදි දඬුවමකට ඉරේ දාලා තව තව හතකින් මරණයි කියලා අපි කරුවල කාමරයකට ගිහලා දානවා. මිනි මරපේකක් නම් ලේබඩ ගිහිල්ලා මැරෙනවනේ දවස් හත ඇතුළත භාවනා කරනකොට හම්බුනේ අනේ අම්මේ ගෙදරින් කවදාකවත් දවස් හතක් නිවාඩු දෙන්නේ යන්තම් දැන් නම් අඩු ගානේ අග්‍ර විනිශ්චයකාරයාට පින් සිද්ධ වෙන දවස් හතක් හම්බුනා කියලා ඌ ගිහිල්ලා භාවනා කරයි අවිද්‍යාව තියෙනම් හිතෙන්නේ බුදු අම්මේ මේ ලෝකේ තියෙන අසාධාරණයි ඇයි මං වගේ අහිංසක මිනිසෙකුට මරණ දඬුවමක් දුන්නේ ඇයි මම කරවල කාමරට දැම්මේ කියලා ඔළුවේ අත් දෙක බැඳගෙන හත්වලාමේ බයි ඒ මොකද මේ විවේකේ අඳුරන්නේ නැහැ මේ වෙස්සලාගෙන පැමිණෙන පිරිච්ච ගතිය හඳුනන්නේ නැහැ නිසා අපි හැම වෙලාවෙම මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට එහෙම නැත්තම් කියනවනම් තණ්හා මාන දිට්ඨිය වලට පහඳින පැහිඳිල්ල කඹුරන කැඹිරිල්ල දාසකත්වය කොච්චරද කියනවනම් අප කරා පැමිණෙන හුදකලාව පවා අවිද්‍යාවට යට කරලා මුස්පේන්තුවක් කාලකන්නිකමක් ඒකාකාරී ගතියක් නදකින්න පතන් ගතියකටපත් කරගෙන පුදුම පිලුණු ගඳක් එන්න පටන් අරගන්නවා. කවදා හරි හිතන්න මේක දිහා සාදරව බලන් ඉගෙන ගත්ත දවසේ මේ විවේකයේ නේද නිවන නියෝජනය කරන දේ. මේ හුදකලාව නේද නිවන කියන්නේ. මේ පිරිච්ච ගතිය නේද නිවන කියන්නේ. ඉතින් ඒක ආපුවම මෙච්චර ඉසాత බැඳගෙන අඬනවා නම් ආඩපාලි කියනවා නම් ඉතින් මේ මනුස්සයගෙදට නිවනක් එයිද? ඒ නිසා තමන් ළඟ තියෙන මේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමටමයි විද්‍යාව කියන්නේ. අපිට දවසකට කොච්චර විවේකී තියෙනවා. එහෙම නැත්නම් අපි කරලා තියෙන්නේ මේ විවේකයේ තියෙන නොදැනුවත්කම නිසා අපි විවේක වෙලාවේ විවිධ විනෝදාංශ දා ගන්නවා විවිධ නිර්මාණශීලතා ගන්නවා විවිධ අභිවෘත්ති කල්පනා කරනවා කල්පනා කර කර කර කර කර කර අර විනෝ විවේකය කෙලස ගන්න එකයි කරන්නේ. ඒක නිසා මේ විවේකය තමයි අංග සම්පූර්ණම දේ ඒකට කියන්නේ සම්පත්‍තිකර අවස්ථාව කියලා පිරිච්ච අවස්ථාව කරගෙන උද්දකලාවක් බවට වෙනම නමක් දාගෙන ඒක විවේකයක් කියලා බාර ගන්න ගිය මිනිස්සයාට පේනවා manussකමම නිවනක් කියලා. manussකම කියන්නේම නිවනක්. manuss ඥානය කියලා කියන්නේ කක්කක්. ඒකක් ආවෙන් තමයි මේ නිවන ආවරණය කරගෙන මේ හම්බෙච්ච විවේකයේ හෙට ගැන කල්පනා කරනවා, අතන ගැන කල්පනා කරනවා, ඊයේ ගැන කල්පනා කරනවා, අරය ගැන කල්පනා කරනවා, මෙයා ගැන කල්පනා කරනවා. මේ මේ මන හිතේ තියෙන ලෙඩක් බව දන්නේ මේ මේක පිළිකාවක් මේ. ඉන්න හම්බෙච්ච විවේකයේ විඳින්න නැතුව අතීතනාගත හිතනවා නම් අතන මෙතන ගැන හිතනවා නම් වෙන කෙනෙක් ගැන හිතනවා නම් ඒක මේ බෝ වෙන ලෙඩක්. ඒක අසහනයක්. නමුත් මේ අසහනේ තමන්මනේ ඉල්ලලා දාගන්න. කිසිම දෙවන්නේක් නෑ. ඒක නිසා ඉතාමත් වටිනා තැන තමයි මේ සාකච්ඡාවේ විද්‍යාව අවිද්‍යාවට ප්‍රතිභාගයි. එහෙනම් විද්‍යාවකට ඉන්න බෑ අවිද්‍යාව නැතුව අවිද්‍යාවට ඉන්න බෑ විද්‍යාවක් නැතුව. නමුත් අපේ මේ මේ දුකට ඇති කැමැත්ත නිසා ආතතියට ඇති කැමැත්ත නිසා අසහනෙට ඇති කැමැත්ත නිසා නිට්ටරෝම අවිද්‍යාව ඇතර පෝර දානවා. ඒක දිහා බලනකොට අපි හැම කෙනෙක්ම අත්කිලමත අනුയോഗී ගත කරන්නේ. අපි හරිය ආසයි එක එක වගකීම් දරන. එක එක කෙනාගේ පවුකොන්තරත් බාර අරගෙන හදලා දෙන්නේ. ගන් සභා බිස්නස් කරන්න. අනුන්ගේ පවුකොන්කරත් වල තියාගෙන බර අදින්න. තමන්ගේකවත් කරගන්න බැරි කට්ටියමයි ඒක කරන්නේ. තමන්ගේක හරියට දන්න කෙනා ආදර්ශයක් වෙනවා නෑ කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ මේ නිකන් හුදු විවේකයේ සිටීමම ලොකු බණක්. වෙනම බණ කියන්න ඕන කමක් නෑ. ආ මේ විදිහට මේ විද්‍යාව විද්‍යාව දෙකේ සම්බන්ධතාවය බැලුවොත් තමයි තේරෙන්න පටන් අරගනි මේක අපේ ලද්දා පටන්ම තිබුණු වාසනාවක් මේක අපි ලද්දා පටන්ම තිබිච්ච අවස්ථාවක් බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකයක කවදානම් අපි හිතලා සුතමේ ඥානයක්වත් ලබයි චින්තාමේ ඥානයක් ලබයි භාවනාමේ ඥානයක් ගැන කිසිම කවරේ ඉතින් බුදුජානනාථ කෙනෙක් ලෝකෙට පහළ වීම කියලා කියන්නේ බහුන්නං වතසෝ භගවා දුක් සත්තානං දුක්ඛා අපහත්තා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. මනුෂ්‍යෙකුට හිතා ගන්න බැරි දුක් හදක්. කෙලවරක් කරන වෙ දුක් හදක් පුත්‍රජාන්සේගේ පහළ වීමෙන්ම අයින් කරන්න පුළුවන් බුදු බණ දන්න කෙනාට. මනුෂ්‍යෙකුට හීනකින්වත් හිතා ගන්න බැරි සැපකන්දරාවක් බුද්ධියටම සින්න කරලා දෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට කටයුතු කරනවා. හැබැයි ওই හිතන තරම් ඔය මේ කියන කාරණාව හරියට යහ ක්‍රමයට කල්පනා කරගත්තේ නැත්නම් හිතන තරම් ලේසි නෑ මේක අපි උච්ච විදිනවයි කියන එක. සාක්ෂාත් කරනවා කියන එක. අත්දකින්නයි. ඒෂා භාවනාදී මතක තියාගන්න මේ ඇත්තටමයි දැන සාක් වෙන්න පුළුවන්. කොච්චරනම් කම්මැලිකම හිතට එනවද කියලා. ඒ කියන්නේ නිවන. ඒ කම්මැලිකම කියන්නේම තෘෂ්ණාව අනිප්පත්. එපා වීමක් හිතට එනවා කියන්නේම තෘෂ්ණාව අනිප්පත්. ආසාවක් එනවා කියන්නෙම තෘෂ්ණාව. ඒ කියන්නෙම සංසාරේ. බුදුචාන්සේගේ ක්‍රමේ කොච්චර සාර්ථකද කියනවනම් භාවනා කරනකොට කොච්චර දෝ නිරසකම වෙනවා. කොච්චර දෝ කම්මැලිකම වෙනවා. කොච්චර දෝ උපේක්ෂාව වෙනවා. ඒ හැම වෙලාවකම අපි ශාප කරගන්නවා. මොකද අපි තණ්හාවට ඒ තරම් දාසකම් කරනවා. තණ්හාවමයි ඉල්ලන්නේ. ඉතින් තණ්හාව ඉල්ල නිවනත් ඉල්ල. ඒ දෙකම නැහැ. ඒ නිසා බුදුහාමරගේ ධර්මයේ සාක්ෂි සත්‍ය නම් ප්‍රතිපදාව ඇත්තනම් භාවනා කරනකොට ඉබේම පාළුව තේරෙන ගන්නවා. ඉබේම හුදකලාව තේරෙනවා. ඉබේම නීරස ගතිය තේරෙනවා. ඉබේම ඒකාකාරී ගතිය තේරෙනවා. ඒ කිනා දන්නවනම් මේ ඒකාකාරීකමට වෛර කරන තාක් පු탁ජනයි මේ ඒකාකාරීකම නීරසකමට සාදර වෙච්ච ගමන් සේක නැත්තම් ආර්යයි. ඉතින් මේ චිත්තක්ෂණ දෙක කොච්චර ළඟ ළඟද තියෙන්නේ. Taman කරා පැමිණෙන මේ විවේකය තමන් කරා පැමිණෙන මේ උදේකලාව මේ පිරිච්ච ගතියට පාළුව කියන නම දාගත්තොත් කම්මැලිකම කියලා නම දාගත්තොත් ඒකාකාරී කියන නම දාගත්තොත් හුද්ද මේ මේ නිරසයි කියන නම දාගත්තොත් කාලකන්ණි පුතඥයි බුදුහාමරණේ කාටවත් උදව් කරන්න බෑ නමුත් ඒකටම ඒ පාලුකමටම මේකට තමයි බුද්ධ ආදී උත්තරනාසල හුද කලාව කියලා කිව්වේ මේක තමයි බුදුරජාණන් වහන්සේලා කිව්වේ විවේකයේ කියලා. මේක තමයි උත්තරමන් වහන්සේලා කිව්වේ සාසන සම්පත්තියක් කියලා. අනේ මෙතෙක් කල මම කොච්චරක් මේකට මුහුණට කියලා ගැව්වද? අනේ අද ඉඳලවත් මම මේ මේ හුදකලා වෙනකොට ඒකට සාදර වෙන්න ප්‍රඥාවෙන් පණසෙන් බලන්න අවිද්‍යාව පැත්තෙන් බල්ලෙවල ද්වේෂ කරනවා වෙනකොට විද්‍යාව පැත්තෙන් බලන්න ගිය දවසේ මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ නැහැ ඒ ඒ විප්ලවයේ සිද්ධ වෙන්නේ. ඒ වෙනස සිද්ධ වෙන්නේ. පිට කිසිම කෙනෙක් ඕන කරන්නේ අපේ මේ වල තියෙන ආකල්පය තමයි. එනිසා පොට්ටපාද සූත්‍රය වගේ තැන්වල ਸਰවඥාන්සේ පෙන්නනවා මහණෙනි ඔබ ගීගිය අතහැරලා මෙහාවයි කියපන්. මෙහාට වාසිය දුක තියෙනවා. ඊගෙදර දුක තරම් අඩු බව හැබැයි හැබැයි මේක ලොකු වෙලා පෙන්න ගියාම මේක දුකයි තමයි. ඒ වුණාට මේකට දුක කියන්න එපා. මේක සැප කියපන්. උතර මහා දුක්ඛන්තක් අයින් කරන්න හේතුනේ මේකනේ. එනිසා මේකට සැප කියාපන්, ඕකට ප්‍රමෝදේ කියාපන්, ඕකට ප්‍රීතිය කියාපන්, ඕකට පස්සද්ධිය කියාපන්, ඕකට සතිසම්පජඤ්ඤය කියාපන්, සුඛේ කියාපන්. ඊට පස්සේ උඹ හිතපන් ඔන්න උඹ භාවනා කරලා කරලා කොහොමද ප්‍රථම ධානයට ආවයි කියලා. අප්පා විශාල ජයග්‍රහණයක් වගේ වෙනවා ටික කාලයක් ගියාට පස්සේ ගන්න දෙයක් නෑ ප්‍රථම ධානයත් කාලවමාරප එකක් වගේ. එපා වෙනවා. බුදුහාම කියනවා ඒකත් දුකට උඹට හේිනවා එපා වෙනවා කම්මැලි ඒකට දුක කියන්න එපා. මොකද ඒකෙන් ඔබ ඔක්කොම මේ පරිවර්තන කියලා සයින් කරගත්තානේ. මේක වෙහෙස තමයි. ඒ වෙහෙස දරතේ කියලා කියන්න එපා. දුකක් වශයෙන් පෙනෙයි. ඔකට ප්‍රමෝදය කියපා. ඔකට ප්‍රීතිය කියපා. ඔකට පසද්දිය කියපා. සති සම්පජඤ්ඤය කියපා. ඔකට සුඛය කියපා. ඊටත් වැඩි කියන ද්විතිය ධානය කියන දවසේ තන අප්පා. පළවෙනි එකට වඩා බොහොම හොඳයි. නමුත් ටික දවසක් ගියාම ඒකත් පව් පව් වෙනකොට වැඩේ කව් කව් වෙනවා. චතුත් අධ්‍යාන ගිය එකන හිතනවා අඩේ වැඩේ හරි කියලා. අනේ උපේක්ෂාට ගියොත් ඕන්න කම්මැලි ඕන්න නීරසයි ඕන්න එපා වෙනවා. ඒ හැම තැනකදීම බුදුරජාණන් කියනවා මෙතෙන් ගියත් මානෙ ඔබට අසහනයක් තියෙනවා. මෙතෙන් ගියත් මානෙ ඔබට ආතතියක් තියෙනවා. මෙතෙන් ගියත් මානෙ දැවිලි දැවිලි තියෙනවා. ඒක ටිකක් දුකක් කියලා ඔබට හිතෙයි. නමුත් මං කියන දේ අහපන් ඔබට නම මාරු කරපන්. මොකද මේ තා විශාල දුක්කඳක් ගෙවාගෙන මෙතෙන්ට ආවේ. ඒ ආවට පස්සෙත් ඒක ටිකක් වෙහෙස කර වගේ පේනවා. අන්නේම කරගෙන කරගෙන කරගෙන කරගෙන අන්තිමට බුදුරජාණන්සේ පෙන්වන්නේ අඩු කරගෙන අඩු කරන යන කියහම අර ඉතුරු වෙන පුංචි ටික ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඒකත් දුකක් තමයි. නැවත දුක කියන්න එපා. මොකද සාපේක්ෂව ඔබ ගොඩාක් පාර්ගයේ දිගේ ප්‍රතිපදාදික ඉදිරියට ගිහිල්ලා. සාපේක්ෂව ඔබ ගොඩාක් කෙලෙස් අයින් කළා. ඔබට පේන්නේ නැහැ. ඒක මට පේනවා. ඒ නිසා ඔබ ඔබට ප්‍රිය ප්‍රමෝදේ කියපන්. ඔබට ප්‍රීතිය කියපන්. ඔබට පස්සද්ධිය කියපන්. ඔබට සති සම්පජඤ්ඤය කියපන්. ඔකට සුඛේ කියපන් කියලා අර නරකට දාපු නරක වචන ටික වෙනුවට හොඳ වචන ටිකක් දාලා මේක පිළිගන්නවයි කියලා කියන්නේ ද්වේෂ මුඛයෙන් ඕක බලන්න එපා. ඔකට සාදර වෙයන්. කොහොම තමයි බුදු කෙනෙක් මේ කෙලෙස් අයින් කරුවේ කියලා. පැමිණි හැම දුකක්ම පැනිරහ කරගෙන බලන්න පටන් ගත්තාම තමයි දවසක තේරෙයි මේ පුංචි ආතතියක් මුණ බින්දට කොච්චර ලොකු දුකක්ද අපි මේකට වාංගු කරලා අයින් කරන්න තියන්නේ කියලා ඒ දුකට නම මාරු කරනවා. අපි දරතේ කියන කියන්නේ ඊට පස්සේ. දුක කියන්නේ ප්‍රමෝදය කියලා කියනවා. ප්‍රීතිය කියනවා සුඛය කියලා කියනවා. ඊට පස්සේ කවුරු හරි ඉන්නවනම් පැමිණි දුක් පැමිණිසයි කියලා අන්නේ මනුස්සයා විතරක් ඇසුරුකරනද අනික් කට්ටිය නොත්තකින් නොපතන්න දෝමකින් කියලා අයින් කරා. අසප්පුරුසයි. එහෙම නැත්නම් අසම් පඬිත නෙවෙයි. බාලියෝ ඒකට බැලුවොත් ලෝක ජනගහණයෙන් කීයෙන් කී දෙනාද අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම කරන්න තියෙන්නේ අන්නේ මේ ජීවිතේදී කටකෝ බලන මේ පශ්චාත්තාප වෙන බාලයන් අයින් කෙරුවොත් විතරයි මේ පඬිතන් ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා ආසේවනාච බාලාණන් කියලයි බුදුහාමර පඬිතානන්ත සේවනා කියලා කියනවා. නිසා අපිට වෙලා තියෙන දැන් අපි පඬිතයටයි බාලයටයි දෙන්නටම සමාන ඡන්දෙ දෙනවා. එම් වැඩි ඡන්දය අර පැත්තනේ තියෙන නිසා අපිත් කවදාද ඡන්දෙ දිනන්න නම් ඉතින් වැඩියෙන් ඡන්ද හම්බෙන්නේ අර පැත්තේනේ. එචා දේශපාලනේ කියන්නේ ආමෝ පචය. දේශපාලනට මට වචන වැරදුනා ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. වැඩි ඡන්දය කියලා කියන්නේ ඒකාන්තම මෝඩ පැත්ත. කතා කරන්න එපා. ඥානවන්තයා කවදාකවත් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාද කතා කරන්න යන්න. ඉතින් නැතුවට කරන්න දෙයක් නැති නිසා ඔන්න මල හොන්තුාවක් කියලා එක දීලා තිබ්බට වැඩේ සිද්ධ වෙනකොට තේරෙයි අපිට බාලියව තමයි වැඩි හරියක්. පාණිසෝසුළු පිටසයි ඉන්නේ. ඒක හරියට කියන අපේ හිතේ මේ හරියට දුකක් එනකොට ඒකට මුහුණ දීලා මේක ප්‍රඥාවෙන් බලන්න පහළ වෙන චිත්තක්ෂණත් ඒ දුක ආපුවාම ද්වේෂයෙන් බලන චිත්තක්ෂණත් අතර සම්පාතය වගේ තමයි ලෝකේ ඉන්න පඬිතුයන් සහ බාලයන් අතර අනුපාතය. ඒ නිසා අපි මේ බාලයෝ මරන්න කියන එක නෙවෙයි කියන්නේ ඇසුරු කරන්න නැතුව නිකයි. එතකොට විතරක් මේ දුකක් ආපුවාම පැමිණි දුක් පැණි රහයි කියලා දුකට හිනහ වෙන දුකට සතුටු වෙන ගතියත් එක තමයි අපේ ප්‍රතිශක්තිය වැඩෙන්නේ. අපේ දැරීමේ ශක්තිය වැඩෙන්නේ. මේකට බුදුහාමර කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන්නේ කියලා. සැපක් ආවත් දුකක් ආවත් සමහිත. යසසක් ආවත් ආයසක් ආවත් සමහිත. ලාභයක් ආවත් පාඩුවක් ආවත් සමසිත. ඉතින් ওই එකක්වත් පුළුවන් ද බලන්න දේශපාලන න්‍යායකට දාන්න. ඔය එකක්වත් බලන්න ආර්ථික න්‍යායකට දාන්න පුළුවන් ද කියලා. ඔය එකක්වත් බෑ සමාජ න්‍යායකට දාන්න. මට පුළුවන්. Tamanta පුද්ගලයෙක් වශයෙන් මේක කරතේ. උන් ඕකටයි මානව අයිතිවාසිකම කියලා කියන්නේ. මොනසෙ අතපය විසි කරන අරක දියව මේක දියව කියලා කෑ ගහන එක නෙවෙයි. අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකමක් බුදුහමතෝ සත්‍යය බව පේනවනම් මේ ලෝකේ 99.9999999ක් මෙහෙම කිව්වත් අපි පැමිණි දුක් පැනිරහයි කියාගෙන දුකට මුහුණ දෙන්න උත්සාහ කරනකොට පුදුමාකාර මේ විද්‍යාව සහ අවිද්‍යාව දෙක අතර ළඟ ළඟ ආශ්‍රු කරන බවත් අවිද්‍යාවට වෛර කරන තා කවදාකවත් විද්‍යාව පහළ වෙන්නේ නැහැ. අවිද්‍යාවට සාදර වෙන්න. ඒක දැනගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න මගේ තියෙන අඩුපාඩුකම් ටික, මගේ තියෙන ඔලොමල කණ්ඩිය මගේ තියෙන මේ ඡාට ගති ටික මගේ තියෙන මායාවී ගති ටික මගේ තියෙන චපල ගති ටික කවුරු එක්කද අපි ගණසුන කරන්න ඕන අපිට කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි ධර්මයක් අවශ්‍යයි ඒ කල්යාණ මිත්‍යා සා ධර්මය කියලා කියන්නේ තමන්ගේ පිළිබිඹ දාගෙන කණ්ණාඩියක් වගේ එකක් ආහනේ බලනකොට පේනවා මෙවැනි ක්‍රමයකට නැතුව කවුරු හරි අපේ වැරදි කියලා දුන්නොත් අපිට තරහ යනවා අපි ෂට මායාවී ගති අපි කවුරු හරි අපිට පෙන්වන්න ගත්තොත් තරහ නමුත් අපිට ඕනම කෙනෙකුට ආර්දනා කරන්න පුළුවන් අනේ මට බුදු කෙනෙක් වගේ මට ධර්මයේ වගේ මට සංඝයා වගේ කරුණා කරලා මං කරන කැත වැඩක් තියෙනවා ෂටගතියක් තියෙනවා මායාව ගතියක් තියෙනවා මට පෙන්ලා දෙන්නයි කියලා. අපි කාට හරි පවරනවා නම් මොනතරම් නිහතමානීද? ඒකම තමයි භාවනාදී සතියෙන් අපිට කරලා දෙන්නේ අපකරා දුක පැමිණෙනකොට කම්මැලිකම එනකොට නීරසකම එනකොට ඒකාකාරීකම එනකොට සැකේ එනකොට බය අසරණ ගතිය එනකොට මේකේ තියෙන සුභාසින්සයෙන් බලන්න. මේක ප්‍රතිපදාවෙන් ආපු එකක්. මේ කෙලෙස් අඩු බව තියෙන එක. මේක විශේෂයෙන්ම කියනවා නම් තණ්හාව යනි පැත්ත. තණ්හාව තියෙනවා නම් ආදරේ කෙලවැක් කරනවා, ගොජ දාන ආසාවක් තියෙන. දැන් මේ ඉන කම්මැලිකමට මොන ආසාවක් තියෙන්නේ? ඇත්තට මේක අනිත් පැත්තේ නිසා අපි කවදා හරි ඒකට සාදර වෙච්ච ගම ඔය යකා ඔය තරම්ම කළු පාට නැහැ. නැත්තම් පේන සින්නේ බුදුහාම මේක නම් නිවන කියලා කියන්නේ මොන මගුලටද මේක මේ ඇවිල්ලා තවත් ආය භාවනා කරලා ගන්න තියෙන දෙයක් යෝකේ. අත් මේකට ආකල්ප වෙනස් වෙච්ච ගමන් ඒ පුදුමාකාර ලෝකෙම නතු කර ගන්න පුළුවන් ගතිය. මේකේ තියෙනවා. ඒකෙදී අපි කෙටි කරනකොට කියන තියෙන්නේ මේ අවිද්‍යාව විද්‍යාවට ප්‍රතිභාගයි. වෙන විදිහකට කියනවා නම් විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රමාණකරණයක්. මම කොච්චර මෝඩද කියලා දැනගන්න එක. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ නේ සරුවචනාචි ඉදිරියට අපි දන්නවා මේ ඒ කාන්තේම අම්මන තකතිරු මරි මෝඩයෝ කියලා. ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එක එකනට අත් දාගන්න ගියොත් ඉවරයි. එහෙම කරන්න අයිතියක් අපිට නැහැ. නමුත් සරුවචනාංශිකේ දැනුමත් එක්ක බලනකොට අපි ඒ කාන්තේම ඉරේලියත් එක්ක කණාමැතිරියක් තරංග සම්බන්ධ කරනවා. ඉතින් අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මෙච්චර ඉරක් පායලා තියෙන වෙලාවේ අපේ සත්තර සප්‍රක්‍මචාරින් වහන්සේලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ ධර්මයේ කියන වෙලාවේ අපි කරන කියන හැම වැඩකදීම ඇතිවෙච්ච යම් වැරද්දක් තියෙනවා නේද? ද්වේෂ කරන්න එපා. ඒක පරිබාහිර කරන්න යන්න එපා. බැහැර කරන්න යන්න එපා. ද්වේෂයෙන් ඉතින් පොඩ්ඩක් බලන්න. මේක ඉන්නේ හේතුඵලයක් ඇතුව. හේතුඵල ධර්මයකට අනුව ඒ නිසා ඒකට සාධර වෙච්ච ගමන් විශාල ධම්මානුපස්සනාවක්. විශාල ධර්ම කොටාශයක් හොජාවක් එක්ක ඉන්න පටන් අර ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා එහෙම සන්දර්භ සන්දර්භයේ වශයෙන් එහෙම නැත්නම් දර්ශනීය වශයෙන් මේක ඉගෙන ගත්තට අප්‍රමාදය කියන ධර්මේ නැතුව සතිය නැතුව කවදාකවත් මේකට ළඟා වෙන්න බෑ කියලා. මේක දැනගත්තට පස්සේ අප්‍රමත්තස්ස. තව දුරටත් සිද්ධිය සිද්ධ වෙලා පමා වෙනකන් ඉන්න බෑ සිද්ධිය වෙන්නකොටම ආශස් ප්‍රසාසය වගේම රාගයක් එනකොටම ද්වේෂයක් එනකොටම නිදිමතක් එනකොටම ආහන ඒකට අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අනී වැරදුනා කියන්නේ නැතුව ඒකට කියන අපමත අප්‍රමාද ගතිය කියලා. ඒ වගේම ආතාපිනෝ ඒක සඳහා සම්පූර්ණ බැටරිය charge වෙලා තියෙනවා. බැටරි බැහැලා මේකට යන්න එපා. ගිය ගමන් ඒකාන්තයෙන්ම පරදිනවා. ඒ නිසා හුද්දට යන්න ඉසලා බැටරිය charge වෙලා තියෙනෝනේ ආතාපි ගතිය තබ. තපස කෙලස්තාවන ගතිය. ඒ වගේම පහිතත්ස්ස කියලා කියන්නේ අරමුණටම හේතු වෙලා ඉන්නවා. එකම චිත්තක්ෂණයකට අතාරින්න පුළුවන් වෙලාවක ඇතුළට පැන ගන්න උත්සාහ කරනවා වගේ අර මුන්නටම යොමු වෙලා ඉන්න මිසක දැන් භාවනා කරන වෙලාව දැන් භාවනා කරන වෙන වෙලාව නෙවෙයි කියලා කිව්වොත් ගොඩ ගන්න බෑ ගොඩ ගන්න බෑ එකම චිත්තක්ෂණයක්වත් නැහැ භාවනා නොකරනවා කියලා පැත්තක දාන්න. ඒක ඒ දිහාවටම තල්ලුව දීගත්ත ගමම යදවිච්ච ගමන් ඉන්න හිතර කියනවා පහිතත්ස්ස කියලා එහෙම කෙනෙක් පාවිච්චි කරනවා බුදුහාම සඳහන් කරනවා දින්නම් පලාණං අඤ්‍යතරම් පලං පාක්ටිකංකං. එවැනි මේවැනි දර්ශනයක් අහලා දැනුම් දැනගෙන ආතාපි අපමත්තස්ස පයිතත්තස්ස ගත කරන කෙනාට එක්කෝ අනාගාමිකම එක්කෝ අරහත්කම ලැබෙනවා කියන්නේ. ඒක නිසා මේ කියන වචන තාමත්ම තෙද බල දේවල්. මෙවනිකා මේ හුදු උක්කාල පෙමින්න පුළුවන් කෙලෙස් එක්ක සම්බන්ධ කරන්න දෙනවා. කෙලෙස් කියන්නේ තුච්ච දෙයක්. ඊටාමත්ව දුර්වල දෙයක්. ඊටාමත්ම හිස් කෝම්බයක්. නමුත් කෙලෙස් බහුල වෙනකොට බලය වැඩි අපි කෙලෙස් එක එකගෙන ඈත් කර. ඈත් කරලා බුදුහාමරගේ ධර්මයේ දැම්මට පස්සේ එකම කෙලෙසකටවත් ධර්මයත් එක්ක මූණට මූණ දෙන්න බෑ. ඒ නිසා අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කරන්න හදන්නේ. ඒ ධර්ම ශක්තිය වැඩි කරලා කෙලෙස් ඈත් නැත් කර දානවා. ඒකට ගොනු වෙන්න දෙන්නේ කැටි ගහෙන්න දෙන්නේ කඩන්න පටන් අරගත්තොත් යම් මට්ටමට යන කන්න සෑහෙන ප්‍රයත්නයක් අවශ්‍ය වෙනවා ඊට පස්සේ පුදුම ආශාවක් එන්න පටන් අර ගන්නවා මේ එනේන කෙලෙස් අඳුන ගැනීම ඒ සඳහා තමයි ළඟ තියෙන මේ උපකරණවද පාවිච්චි කරමින් ඒ ශක්ති ප්‍රමාණයෙන් ටික ටික ටික ටික අයින් කරගෙන යනකොට මේ අවුරුදු 2600ක් පරණ වෙච්ච සාසනයක අපිට මේ තරම්වත් තීර වික්‍රමයක් කරන්න පුළුවන් නේ මන්තුලිමුත් මේ ධර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් නේ කියන එනකොට පුදුමාකාර ආත්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් මෙනි ආත්ම ශක්තියක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැයි අපි මේක අවස්ථාවක් කරගනිමු. ittavata chati gata sajjahayanave සියලු ලෝක සත්‍යයන් වෙත මුදිතාවෙන් එහෙම නැත්නම් අනුමෝදනා ශීර්ෂයෙන් පින් අදා බෙදා ගැනීම සඳහා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාසත්තා ච බුම්මත්තා ආගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා ඊවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු